මොකද්ද තත්ත්වතාවය කියන්නේ? එමන් කියන්නේ කියනකොට මොකද හිතෙන්නේ මොකක් වගේ කියලා. ඕක තමයි සත්‍යය කියන්නේ. <laughs> ඉතින් ඒක තියෙන්නේ. ඉතින් ඒක තේරෙනවද ඔය කියන එක තේරෙනවද කට්ටිය? නැත්තම් ඒක කතා කරමු. දැන් තත්ත්වතාවය කියන්නේ මොකද්ද? සීලදී ශක්තිය, ශක්ති ශක්තිය අනුකූල කටයුතු කරනවා කියන එකයි තත්ත්වතාවය. මම කියන්නේ ඕනේ ඒක තේරෙනවද? ඒක පිළිගන්නවද? ඒ අනුව අපි ජීවත් වෙනවද? ඒක ප්‍රතිපදාවට නගගන්න. තතත. යථාවාදී නැත්නම් යථාව දර්ශන ඇත්ත ඇති හැටි දැකීම ධම්මේ අතම්මයට අතම්මයතාවේ මගේ ලස්සන වචන රාශියකින් මේක ත්‍රිපිටකේ තැන්කොළ සඳහන් වෙලා තියෙනවා මෑත ඉතිහාසයේ ගොඩාක්ම අසරණ වෙච්ච වචනයක් උඟාක්ම කොන් වෙච්ච වචනයක් නමුත් ඒක මධ්‍යවත්යෙන් ඉඳලා බලනකොට මහායාන බුද්ධ ධර්ම සෑහෙන්න ගරු කරලා සලකලා තියෙනවා. ඒකෙන් අපිට දැන් දෝංකාර නගිනවා. සංස්කෘතිය දන්න කෙනාට මේක හරිය ලේසි තේරුම් අරගන්න සංස්කෘත භාෂාවෙන්. මොකද සංස්කෘත භාෂාවෙන් තියෙන අයට මහායාන පොත්පත් කියවන්න පුළුවන්කමක් තියෙනවා. මම ඒ නිසා අම්මර ඥාම්දුත් ඉන්නවා. මට කියන්න පුළුවන් අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ දෙනම සංස්කෘත හරි උගත්තු. බලංගොඩ ආනන්ද මෛත්‍රී හම්තුරුගේ අය සංස්කෘතිය කියලා කියන්නේ සාමාන්‍ය විභාය ගන්න කරන එක නෙවෙයි. ඒ සංස්කෘතිය තුළින් මේ ත්‍රිපිටකය දිහා බලනකොට එයත් ඒ විතරක් නෙවෙයි අත්තටම ඔය අපේ ලොකු සංජය සෞන්දරනන්ද වගේ පොත් සිංහටත් දාලා තියෙනවා. සංස්කෘත ශ්ලෝක ගොඩනගලා තියෙනවා. එතකොට ඔය වචන සංස්කෘතියේ ඉදිරියදා භාෂාවක්. පාලියේ සහ සිංහලේ ගොඩාක් ඈතදී. කිට්ටු කරගෙනම නැහැ. අපි කරලා තියෙන හැමදේම වෙනස් කරන්න ඕනේ, සකස් කරන්න ඕනේ, පරිණාමය කරන්න ඕනේ, තාක්ෂණි දාන්න ඕනේ, සැලසුම් කරන්න ඕනේ කියලා හදා. තතතාවේදී තියෙන්නේ ලොකුම තාක්ෂණය තමයි යන දේ දිහා බලන ඉන්න හිත හදාගන්න. ඒක සංස්කෘතියේ පිළිසිතු. පාලිය හරියට. මොකද මම හිතන්නේ මෑතක ඉඳලා විශේෂයෙන්ම මේ නවීන විද්‍යාව දියුණු වීම නිසා පරිසර දූෂණය වෙනකොට මධ්‍යම ආර්ථික ක්‍රමය නිසා පාරිභෝගිකත්වයට ගිහිලා විනාශ වෙනකොට සියල්ල සැලසුම් කරලා ගිහිල්ලා සියලු ළමා පරම්පරාව අධ්‍යාපනයේ මතින්ම නොමග යනකොට තේරෙනවා අත තිබ්බ දෙයක් විනාශයි. මනුෂයා මුකේට හරි අත තිබ්බනම් විනාශයි. කොට යන්න ඇරියා නම් ලේසි. ඒ ඒක ගැන කීප එක්කෙනෙක් කියලා තියෙනවා මනුෂයා බල්ලු ඇති කරාට පස්සේ දැන් බල්ලන්ගේ ගණ්ඩ දෙයක්. වල් බල්ලෝ වල් බල්ලන් ගාව කවදා මේ නිසා බල්ලන්ට හරියට ලෙඩ දැන්. වල් බල්ලන්ට කිසිම ලෙඩක් කිසිම පොතක වාර්තා වෙලා නැහැ. ඒ මොකද මිනිස්සයා අල්ල කරන්නේ නැති නිසා. මොන දේ ශාස්ත්‍රීයට දත තියන්නේ මිනිස්සයා තිබ්බතන ඉහෙඳ ගන්න. පටන් ගන්නකොට හරි ලොකු වෙනසක් වෙනවා. අන්තිමට ගිහිල්ලා මට්ටම පැන්නට පස්සේ කෙලසිනවා. ඒ හා සාපේක්ෂව අත තිබ්බ නැති කොටස් තියෙනවනේ. දැන් ඔය ඇපල් කියන එක හොයලා හොයලා හොයලා ඒගොල්ලෝ දැන් තේරුම් ගන්න තියෙනවා. හයිබ්‍රිඩ් කරපු නැති හොඳපු නැති කැලේ තිබුණ ඇපල් වල ඒ ඥාන අනේ කරුණාකල පරිසම් කරලා තියාගන්න. මොකද හයිබ්‍රිඩ් කරලා කරලා මේක ගණ්ඩ දෙයක් නැත්තම් නපත්. ස්වභාවය හොඳයි. ඒ අතින් බලනකොට වැද්දෝ හරිම විද්‍යානුකූලයි කිසි දෙයක් වෙනස් කරේ නැහැ. තිබුණ දේ අලයක් තම්බන කාලා සතෙක් පිළි කියාගත්ත මරාගත්ත කෑව ගියා. ලකුණක්වත් නැහැ. යම් දවසක ශිෂ්ටාචාරය අපිට හලකන්නේ කොතනදීද? මනුෂ්‍ය පරිණාමයේ මේ පරිසරය වෙනස් කරපිට. ගල් වලින් ආයුධ හදපු වෙලාව. එතනින් ගියාම යකඩ තලල ආයුධ හදපු වෙලාව. වචන ශාස්ත්‍ර අකුරු කරපු වෙලාව ඉඳලා ශිෂ්ටාචාරය පටන් ගත්තා. එදා ඉඳලා අද දක්වාම ශීඝ්‍ර පිරිහීමක් තියෙනවා. ඉන් එහා මිනිස්සුන් හිතා නෙවෙයි ඒගොල්ලෝ කවදාකවත් පරිසරයේ ලකුණු කියලා කියනවා. මොනම තැනකවත් ලකුණු. ඒ කියන්නේ අන්තිම තතතාවේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඒක ඒ මං කියන්නේ ලෞකික පැත්ත. සර්වඥාන්ති කියන්නේ මේ සංකර ලෝකේ උනත් Taman දන්නවනම් තනේ හැටියට ඇනේ ගහගෙන ජීවත් වෙන්න තතතාවේ නැත්නම් ටාවෝයිසම් කියලා මේකට කියනවා. තනේ හැටියට ගැළපීලා යන්න ඒ දේ කරන මනුස්සයාට මොනම කෙනෙකුටවත් බාධා කරන්න බෑ. මොකද මේ මනුස්සයා පරිසරයට බාධා කරන්නේ. තියෙන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේක තමයි ඔය බේඩන් පවල් සාමි මේ පාරදක්ෂ ව්‍යාපාරය කියලා දුන්නේ කැලේට ගියාට පස්සේ ඒ කැලේ තියෙන බඩු හරි ගස්සන්නේ එතන ජීවත් වෙලා ඒක දාලා ඉන්න. ඒක හරි විශාල ව්‍යාපාරයක්. කැලේට ගියාට පස්සේ ලීයක් කරගත්තාම හැරමිකටත් ගන්නවා කූඩාරම හදන්න කනුවටත් ගන්නවා මිනිස්සෙක් කොන උසගෙන යන්න කුදලගෙන යන්නත් ගන්නවා හැමදේම කැලේ තියෙන ලීයෙන් කරනවා. ලී කරලා කතාම ඒක හැන්දක් හදා ගන්නවා. ඕන දෙයක් හදාගෙන ඊට පස්සේ එතන දාලා යනවා. ඒ එළිය දිර්ලා ගියාට පස්සේ කිසිම ලකුණක් ඉතුරු වෙන්නේ ඒ ඒක සතතාවෙටි ඒකට මේ බාලදක්ෂ ව්‍යාපාරය හදනකොට පළවෙනි මේක තමයි පළවෙනිම පේන්පල් සාමිතුමා කිව්වේ be prepared. ඉස්ලාම ලියලා තියෙන පළවෙනිම clause එක be prepared. ඉදිරියනාච කිව්වේ එළඹ වාසය කරන්න. එළඹ සිටි සීය අප්‍රමාදී සතිය හරි පෙරල. දැන් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා භික්ෂු ජීවිතය සිව්පස්සේ අසුරු කරන ආකාරය සම්පූර්ණ තත්තාවයක් තියෙනවා. සම්පූර්ණම ලැබිච්ච දේ සතුටු වෙලා උපරිම ප්‍රයෝජන අරගෙන බණ භාවනා කරලා ඒක එහෙම තියලා මෙරලා යන එකයි තියෙන්නේ. කිසිසේත් මේ කොට තමන්ගේ කොටහ මේක ඊට පස්සේ දෙවෙනි પરම්පරාවට දෙන්න ඕනේ දරුවන්ට දෙන්න මොකක්ද? හරි ලේසි. ඉතින් ඒක දැන් අපි සංකර වෙලා හැබැයි මේ යන්නේ මනුස්ස ශිෂ්ටාචාරයේ තුන්වෙනි මෙවැනි වෙච්ච වේගක කියලා කියනවා. ඔය ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරේ මායා ශිෂ්ටාචාරේ ඊට පස්සේ මේ අපේ එක ඒ හැම එකේදීම ගිහිලා තියෙන මිනිස්සයා ඉතාමත්ම උග්‍ර ශීඝ්‍ර තාක්ෂණික දිනුවකට ගිහිලා හිතා ගන්න බැරි ගොඩනගිලි වගේක් හදලා ලකුණු නැති වෙන්න විනාශ වෙලා ඊට පස්සේ ආයෙ මෙහාට ගියාට පස්සේ ආයෙත් ඇවිල්ලා ආයෙත් හොයන යනකොට අර ඉස්සර හොයාගත්ත දේවල්ම නැවත උනොත් අම්මා ලොකු තාක්ෂණයක් කියලා නෝබෙල් ප්‍රයිස් දීගෙන අරකයි මේකයි කියන ගිහිල්ලා කෙලවත ගියාට පස්සේ ආය හොම්බෙන් ගිහිල්ලා ආය පිටිපස්සට යනවා. මේ තුන්වෙනි සැරේ. මේ යන්නේ තර්ඩ් වේව් එකේ ওই 2012 කියලා කියන්නේ ඒකේ ටර්නෝවර් පොයින්ට් එක කියලා කියන්නේ. ඊට පස්සේ මනුෂ්‍යර තේිනවා අපි නැවතත් හිටපු තැනට ගියා නම් මේ තාක්ෂණත් එක්ක වඩනක ලොකු දියුණුවක්. මේ ඒක තහ වුණාට පස්සේ ආය තාක්ෂණය කියන්නේ දියුණුවක්. ඒකට මේක ලොකුයි මේකට ඒක ලොකුයි. නමුත් බුදුරජාණන් කියන්නේ ඒක තමයි විවට්ට කල්ප සංවට්ට කල්ප කියලා පැදුර අකුලන කල්පයක් තියෙනවා පැදුර දිගාරින කල්පයක් තියෙනවා. විවට්ට කියන්නේ විවරණය කරනවා. ආය ඇකිලෙනවා. ඔච්චරයි. ඉතින් අපිට අර පුංචි කොටසක් දිහා බලනකොට මේ පැත්තට යනකොට සම්පූර්ණ අගයක් වට්ටම මේ පැත්තට යනකොට ඒක සම්පූර්ණ වැරදි. ඒක සම්පූර්ණ ඔළුවෙන් හිටගෙන තියෙනවා. අර සරුවත් යනසිකනේ උඹලට මේක හරහා චිත්‍රය දක ගන්න බැරි නිසා අර පුංචි කොටස. ඒකට PhD ලියලා ඒක පාස් කරගෙන PhD ගන්න. අනිත් පැත්තට බලනකොට ලකුණු කපන්න වටින වැඩක් කරලා තියෙනවා. තත්ත්වතාවයේ දකින්නේ පාටු කරනකොට thinness more slicing of time එකක් තියෙනවා. අන්තිම පුංචි කල කාලේ කපන්න දැනගන්න. ඒකල විශාල පරිසරයක් අල්ලන්න. මේක තමයි සර්වඥ කියන්නේ. ඊටාම පුංචි කාල පරාසයක් අල්ලන්න ඕනේ සතිය. ඊට පස්සේ ඒ කාල පරාසය time dimension එකට දාලා කෙලවරක් නොතන තැනලා කෙලවරක් නොතන දක්වා පරාසය දකින්න. එතකොට තමයි පේන්නේ මේ අපි ඉන්න පුංචි කොටස මේ මහා ලොකුවට මගේ ජීවිතේ මගේ අම්මා මගේ තාත්තා මගේ වස්තුව මගේ සංස්කෘතිය කියලා බලාගත්තට විශාල චිත්‍රෙත් එක බලනකොට මොකද්ද මේ නටන නාටක මේකට ඔච්චර ඊර්ෂ්‍යා කරන්න ඕනේ මෙච්චර කොච්චර මාන කරන්න ඕනේ මෙච්චර උකට රණ්ඩු කරන්න ඕනේද විශාල චිත්තයක් බලනකොට කියලා සබුදුජාන් වහන්සේ බුදු වෙන දවසේ රාත්‍රියේ ඉස්සල දවසේ කුබ්බේ නිවාසානුස්සති ඥානෙ දකින්නකොට පරාසය දැක්කා. තමන්ගේ ජීවිතයේ කෙලවරක් නොපෙනෙන ආත්ම ගන්න. නොවිච්ච තත්ත්වයක් නැහැ. දිබ්බ චක්කු ඥානෙදී මේ මොහොතේ මැරෙමින් උපදින එක එතන එතන දැක්කා. කාලේ ඉතාම සියුම් කරලා දැක්කා. අර පරාසය දැක දකින්නට තේරුණා. කුමන නැටුම් කෙලි කවට සිනාදා. මොකද්ද මේ නටන නාටකම කියලා ඊට පස්සේ තමයි ආස්වක්ෂය ඥානිය ඇති. අපිට ඉතින් මේ පරාසය ඉන්නේ නැහැ. අපි ළඟ නැතුව නෙවෙයි අපිට පුංචි කොටසක් තියෙන්නේ. ඒ දන්න ටික අල්ලගෙන කෑ ගහන එක තමයි අපේ තියෙන පතුක. ඇත්තටම මේක අර දන්න ටිකේ අපි වාල් වීමක් වෙලා තියෙනවා. අපි දන්න දැනුමේ අපි හිර කරලා තියෙන කුඤ්ඤර තියලා එන ගහලා තියෙනවා. ඒකෝට අපි අනිත් දැනුම හොයන්න යන්නෙත් නැහැ, සලකන්නෙත් නැහැ. මම ඒකේ ලොක්කා කියලා හිතාගත්තට පස්සේ වෙන්නේ ඒ දැනුමට වාල් වෙනවා අපි. නමුත් බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු මේ රේන්ජ් එක පරාසය අදුගානේ සුත්තමේ වශයෙන්වත්, අදුගානේ චින්තාමේ වශයෙන්වත් හොයන්න ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා කොච්චර පුංචි කොටසක් දැකලාද මෙච්චර මේ මත ප්‍රකාශ කරන්නේ. ඉතින් තත්තාවේ ඒක මේ ටාවෝයිසම් කියලා ඒකෙදි කියලා තියෙන්නේ මොකක්ද හොඳ ලස්සන වචනකින් කියන්නේ ටාවෝයිසම් that which that can be explained will be never eternal tao යම කියන්න පුළුවන් නම් විස්තර කරන්න පුළුවන් ඒක නෙමෙයි තත්තාවය කියන්නේ. තත්තාවය විස්තර කරන්න. ඒක විස්තර කරන්න වචන නැහැ. වචන කියන්නේ බොහොම පටු උන්චි කොටසක් විස්තර කරන්න පුළුවන් හරියක් විතරයි. එහෙනම් මේක වචන දාන්න බෑ. නමුත් වචන දාන්න බැරි වුණාට අවබෝධ කරගන්න බැහැ. ඒකට අර විවුර්තකම කියනවා. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. එතකොට තියෙන්නේ ඒක නිසා කියනවා ඒක රිද වෙන්න කියනවා. බල්ලගේ තියෙන බුදු ගතිය. කියන්නේ බල්ලගේ තියෙන ගතියක් අතනාරින ගතියක්. ඒ උගේ බලුකම්. ඒක බුදු. ස්වභාවය. තතයි. යෝගී අපිට තියෙන ප්‍රകൃතියක්. අපි මේ ප්‍රകൃතිය නෙමෙයි මේ. අපි ඒක හසුරුවගෙන තිනවා මේ සමාජයේ හැටියට, ආගයන් ආඩම්බර හැටියට, පසුබිම හැටියට, සංස්කෘතිය හැටියට පස්සේ අර ප්‍රകൃතිය යට වුණාට පස්සේ අපිට තතතාවයට තියෙන සම්බන්ධතාවය නැති වෙනවා. ඉතින් ඒක අපි කලාව තුළින් සමාජලට කරනවා, සංගීතය තුළින් කරනවා, ධන ශාස්ත්‍රය තුළින් කරනවා. නමුත් ඒක අර tunnel vision එකක් තමයි තියෙන හෙව්වයිදී. නමුත් වර්තමානයේ හිත පැවැත්වීමෙන් සහ තාම තුනීවට කාලය කැපීමෙන් සහ ඒක අර විශාල කාලපරාසයට දැමීමේ තියෙන දක්ෂකම තේරුම් ගැනීම ඒ ටික තමයි විදර්ශනා ඥානවල සත්‍ය විසුද්ධි ක්‍රමයට සිද්ධ වෙන්නේ. හරි අමතර විදිහට මේ අපි බලන දෙයම වෙනත් දෘෂ්ටි කෝණයකින් දැකීමක් තමයි තියෙන නිසා ඉරි කියන්නේ දික්ඨිය කියලාම තමයි. සම්මා දික්ඨිය කියලාම තමයි කියන්නේ. ඒ නිසා කොච්චර අපි කතා කරේ කියත් අතතාවේට වැඩක් වෙන්නේ නැහැ මොකද අතතාවේම වචන වලට දාන්න පුළුවන් එකක් නෑ. සීපිලිසිබිය මොනවද සීපිලිසිබිය කියන්නේ? මොනවද වචන හතර? ඔව් ඒක ඇත්තටම මම නිල්ලපින්දද්දී ඕක අහලා තිබුණා විශාල දෙයක් කියලා. පස්සේ මං ගිහලා කේමනන්ද ස්වාමීන් වහන්සේ රැයක ගිහලා හොඳට සම්භාහණය කරලා ඔක්කොම කරලා සමසලා මං කිව්වා ස්වාමීන් වහන්සේ මේ මේක මහ විශාල ගැඹුරක් පේන්න තියෙනවා මේක කතා කරන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා. මොකද්ද ඊට පස්සේ මං කියපම සිව්පිලිසිම් ව්‍යාපන ඊට පස්සේ පරිසම්පදා මාර්ගය කියලා මෙච්චර විතර පොතක් දීවා මේක කියලා කියවන්නේ මේක තමයි ඔක තියෙන්නේ ප්‍රායෝගික සංජය ලියලා තිනා පරිසම්පදා මාර්ගය කියලා මෙච්චර විතර ඇති පොත තැන් කියෙව්වත් ඒකේ ওই මාතෘකාවක් පේන්නේ නැහැ ඒ තරම්ම මේක විශාල විශාල ප්‍රශ්නයක් මේකේදී ප්‍රධාන වශයෙන් සුපිසියාඹර කතා කරන්නේ මේ කොමියුනිකේෂන් කියන සංනිවේදනය කියන එක අපි දන්න දෙයක් තව කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේදී තියෙන දක්ෂතාව. ඒ නිසා සුපිරිසිම්බයා බාහිර සාසනේ තාමත් වැදගත්. යා තමන්ගේ අවබෝධයට ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් අවබෝධ කරපේක තව කෙනෙකුට ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි අද ලෝකයේ මේ තොරතුරු දාර්ශනික කියලා කියන්නේ. ইনফরমේෂන් ටෙක්නොලොජි. ইনফরমේෂන් ටෙක්නොලොජි එක ඔය බයි එකවත් ඕව දන්නව නෙමෙයි. සිවිලිසෙන් බයපත් පහත් වුණාට පස්සේ මිනිස්සු මිනිස්සුට කතා කරනවා කියන එක ඒ වෙනස්කම් කරනවා කියන එක ඒක බොහොම සරල තාක්ෂණයක් තියෙනවා. ඒකට ඕන කළ තියෙන අනික් මනස හදවතින්ම අඳුරගන්න. අඳුරගත්තට පස්සේ සම්බන්ධතාවය වෙනවා. ඒකෙදි කියන්නේ අර්ථ ධර්ම කියලා දෙකක් තියෙනවා ලෝකේ. බැලුව බැලමට පේන සත්‍ය සහ ඒකේ ගැඹුර. අපි කියනවා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍යය. අර්ථය කියලා කියන්නේ දේශපාලන ආර්ථික සමාජික. නමුත් ඒක ඇතුලේ තියෙන පරමාර්ථය මේක ඉගෙන ගත්තට හරු වෙන්නේ නැහැ. ඉගෙන ගැනීමල පරමාර්ථය දැකපු දවසේ පේනක වෙනම මාතෘකාවක් වෙන ඩයිමන්ෂන් එකක් කියලා ඒක හරියට කියනවා නම් ආනාපාන සතිය ආස්වාද ප්‍රසවාස දෙකේ එක එකේ තියෙන පෞද්ගලික ලක්ෂණ හොඳටම ඉගෙන ගත්තට පස්සේ මේ දෙකටම පොදු ලක්ෂණ වගේක් තේරෙන්න පටන් ගන්නවා භාවනාව. උදාහරණයක් වශයෙන් කියනවා ආශාසී සීතලයි ප්‍රසවාසී උණුසුමයි. ආශාසී ගුරුසී ප්‍රසවාසී සීත මේ සිසිව් ආශාසී දිගයි ප්‍රසවාසී කොට කියලා ලයිස්ටෝක් හැලු. අන්තිමට පොදු ලකුණ වෙන්නේ සීතල උණත් උණුසුම උණත් දිග උණත් කොට උණත් වෙනස් වෙන සුළුයි කියලා තේරුම් ගන්නකොට අර ඉගෙනගත්ත සියලු මාතෘකාවල වලට වෙඩිය වෙනස් සියල්ලට පොදු පොදු ලක්ෂණයට යනකොට සම්පූර්ණ මනසේ නීතාර්ථ නීයාර්ථ කියලා කියනවා face value බැලු බැලමට පේන වැලියු එකස ඇතුලේ කියලා කියන මේ දෙක දකිනවා නම් අපිට තියෙන අපේ මුළු ජීවිතේම ගත කරන්නේ මේ සම්මුති අර්ථේ පමණයි. භාවනා නොකරන, පරමාර්ථ පැත්තට නොගිය, සම්මසන ඥානෙ ඉක්මවපු නැති හැම කෙනාම ගත කරන්නේ මේ සම්මුති සත්‍යයේ පමණයි. ඒ තුල තමයි මේ ලෝකායත විශේෂය අපි දැන දැනන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට පේන්නේ එක හැකින් ලෝකෙ දිහා බලන ලෝකයක්. එක හැකින් බලනකොට පේනවා ගැඹුර පේනවා. ඇස් දෙකෙන් බලනකොට 3D පේන. ඒ නිසා අර්ථ ධර්ම කියන දෙකේදී ධර්මයේ වටහා ගැනීම ශක්තිය තියෙන එකම සතා මනුෂ්‍ය විතරයි. ඒක නොකර මේ ජීවිතය ගත කරුවත් අවුරුදු 100ක් හරි ඉඳලා අර්ථය විතරක් දැකලා එතකොට තිරසනෙකුයි මිනිස්සෙකුයි කිසි වෙනසක් නැහැ. සා බුදුරජාණන්සේ කියන ජීවිතේ පඨම යාමේදීෝ මධ්‍යම යාමේදීෝ අවසාන යාමේදී කරුණා කළ මේ ධර්මයේ මතු කරගන්න. පරමාර්ථය මතු කරගන්න එතකොට තේරෙනවා මනුස්සකමක් දේවත්වයෙන් වෙනස් වෙන්නේ කොහොමද තිරිසන් තත්ත්වයෙන් වෙනස් වෙන්නේ කොහොමද මිත්‍යා දෘෂ්ටියෙන් වෙනස් වෙන්නේ මේ දෙක තේරුම් ගත්තට පස්සේ නිරුක්තිය කියලා කියන්නේ ඒක විස්තර කිරීම සඳහා ගන්න වූ භාෂා විශ්ලේෂණ එක එක එකනට එක විදිහට කියලා දෙන්න ඕනනේ කියලා දෙන්න ගියාට පස්සේ සම්මුතිය නම් අපිට කියලා දෙන්න පුළුවන් පරමාර්ථය කියලා දෙන්න සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මොනික වෙනම පැත්ත කියලා. ඉතින් ඊට පස්සේ තේරෙනවා මේක කියලා දුන්නට බෑ Taman රකින්න. රකින්න නැති කෙනා කිව්වට යන්නේ නෑ. ඒක නිසා ලෝකාර්ථය විකුණන්න පුළුවන්. සුපර් මාකටේ විකුණන්න පුළුවන්. පරමාර්ථය විකුණන්න බෑ ජීවත් වෙන්න. යන්න ජීවත් වෙන්න නම් ජීවත් වෙලා විශ්වාසය අරගෙන දෙන්න පුළුවන්. ඒකට කියන නිරුක්තිය කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී. උඹ කියන දේ කරපන් කරන දේ කියපන් එතකොට මිනිස්සු පිළිගන්න. අද මොකද වෙලා තියෙන්නේ? කියන එක එක්කත් ඒ දේ කරන්නේ කියන මිනිස්සු අතේ පැලෙන්න කියන. කරලා බලනකොට මේ මිනිස්සු මේ වැරද්ද මේ මේ ළඟදී මට හම්බුණා ඒ මම එයා ඇතුළු. නඩුකාරයෙක් විනිශ්චයකාරවරේ මිනිසයා ඒ විනිශ්චය කරන වෙලාවේදී බීමත්කමට වීර අහුම කියන දඩ ගහනවලු කිලෝරක් නැතු. මිනිහ අස්සලා තියෙන්නේ මොකද්ද බීල බීල හිතක් පපුව බපුව. ඊ තරමටම බොනවා. නඩු අහන කාලේ. හැබැයි උසාවියට එනවොත් බැල්විලා හරි ඇල්කොහොල් පාවිච්චි කරලා කියලා පුදුමාකාර දඬුවමක් කරනවා. උන් ඕක තමයි ලෝකේ කියන්නේ. ඒක කරන්න බෑ પરමාර්ථ ධර්ම. ඊට පස්සේ ඒක sannivedanaya කරනකොට ඒක ඇඟෙන් එන්නේ. මෙන්න මේ අර්ථය මේ ධර්මය සහ මේක කියලා දීමේ ක්‍රමයේ තාරාතිරම්. ඒ තාරාතිරම් වල තියෙන දක්ෂතාව තමයි ප්‍රතිභාණය කියලා කියන්නේ. ඒක ප්‍රතිභාන ශක්තිය කියලා කියන්නේ අයි කුසලතාවයේ සමහරවන්ට අර්ථයවත් තේරෙන්නේ. අර්ථයවත් මේ ඉතිහාස භූගෝල කියන්නේ යම තේරෙන්නේ. ඊ අමතරව ඒක තුලින් પરමාර්ථය දැකීම ඒ කියන හරි ගැඹුරුයි අපිට තේරෙන්නේ අපි වයසයි අපිට පාලි තේරෙන්නේ අපිට සංස්කෘත තේරෙන්නේ අපි පැවිදි වෙලා නැහැ අපි අරණ්‍යගත වෙලා නැහැ নানা ආකාර කර්ම කියලා නෑ නෑ කියන කර්ම හොනා මිසක්ක බෑ බෑ කියන කර්ම හොනා මිසක්ක කරන්න හොයන කර්ම හොයන්න කෙනෙක් නෑ ඉතින් කලින් මුලින්ම තියෙන වෙලාවේදී කොච්චර වතුර ඇක්කිරුවත් ඇතුළට යන්නේ නෑ ඉතින් ඒ නිසා මේ සිව්පිලිසිඹියා කියලා කියන්නේ අවබෝධය නෙවෙයි. කරපු අවබෝධය තව කෙනෙකුට sannivedanaya කිරීම. ඒ sannivedanaya සඳහා අදෝය තොරතුරු තාක්ෂණය කොච්චර දේවල් කෙරුවත් පිරිහීම පාරිභෝගිකත්වය එහෙම නැත්නම් දරුවන් නරක වෙන එක මිස මොන්නම sannivedanayaකට අද එකක් කරනවා ඒ ම්ලේච්ඡ මොනසෙන් ඕනේ ඕනම දෙයක් ජනමාධ්‍ය තුලින් හතවලා දෙන්න පුළුවන් ඕනේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මිනිස්සු හරවන්න පුළුවන් මිනිස්සුන් කියන්නේ උඹලා පුළුවන් තරම් හම්බ කරලා අපිට ටැක්ස් එක ගෙවපන් අපි උඹලට plan එක අඳින්න. එච්චරයි අද කියන්නේ. විශේෂයෙන්ම නගරවල සහ දියුණු රටවල් වල තියෙන්නේ ඒවට සැලසුම් අඳින්න වෙනම අමනුෂ්‍ය જાතියක් තියෙනවා. උන්ගේ වැඩේ ඒව සැලසුම් කරනවා. උඹ වැඩි පැහෙන් හදන්න එපා. උඹ ගාන්න ටැක්ස් එක විතරක් ගෙවපන් මම උඹට වැඩේ කරනවා. බුද්ධ ඥානංශය කියලා තියෙනවා. එකකටවත් තමන් අහුවෙන්නේ නැහැ. වර්තමාන ජීවත් වෙනවා. නිසා සිව්පිලිසුම් ව්‍යාපත් කියලා කියන්නේ ශාසනයේ අලංකාරය. ශාසනයේ තියෙන ආඩම්බරයක්. ඒකට භවනාවක් නැහැ. භවනා කරනකොට ඒක ඉබේ ඉන්න පටන් ගන්නවා මනසෙන් මනසට කරුණාව තුලින් සහ ප්‍රඥාව තුලින් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මුළු මානවයම එකම පවුලක් වෙනවා. ඔක්කොගම තියෙන මනුස්සකම විතරයි රකින්නේ. ඒ වෙනස්කම් නෙවෙයි. මනස්කම දැක්කට පස්සේ පේනවා වේලාවෙන් වේලාවට එක එකන හොඳට වෙනවා නරක වෙනවා ඒකට හේතුඵල සම්බන්ධයක් මිසක් මනුෂ්‍යයාගේ මනුෂ්‍යකමේ නම් මොනම වෙනසක් නැහැ. ඔක්කොගම තියෙන සමගතියක්. නමුත් අපි බෙදාගෙන හදාගෙන රණ්ඩු කරගෙන ජීවත් වෙන්නේ මනුෂ්‍යගේ නරකපර. හොඳ පැත්ත බලන්න තේරුම් ගත්තට පස්සේ නෑදෑ පිරිසක් වශයෙන් තමයි තියෙන්නේ. ඒ නිසා රහත් සමාජවල රහතන් වහන්සේලාගේ සාර්යන් වහන්සේලා අතර සංනිවිදෙන කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලා අතර කිසිම ධාරාතිරමක් නැහැ. උන්වහන්සේලා සියල්ලටම සමසේ සලකන නිසා කිසිම නීතියක් මොනම ව්‍යවස්ථාවකට අවශ්‍ය කරන්නේ හැබැයි හැම ව්‍යවස්ථාවකටම කරු කරනවා. මොකද හොඳට සංනිවේදනය. ඒ නිසා කතා කරනවා සහ සංනිවේදනය කියලා කියන්නේ සම්පූර්ණ මාතෘකාවක්. අර අර මට මතක නැහැ ඒ දොස්තර මහත්තයා නැති වුණා හරියට සංඝයාට උපස්ථාන කළා. ඔය ධම්මෙන් ජාහරු ගියාට පස්සේ කිවලු මේ සංඝයා අනුන්ද බණ කියන්න කොච්චර දැනගත්තත් Tamanට තියෙන රෝග ලක්ෂණ කියන්නේ එකම සංඝයා නමකටවත් බෑ කිය. දොස්තර මහත්තයා ළඟට ගියාම දොස්තර මහත්තයාට බණ කියමු. මහත්තයා ලෙඩේ මොකටද නෑ ඒකට කවන්නේ මහත්තයා දාන දෙනවද කිල්ලා කියනවද කියලා දොස්තරට බණ කියනවලු මේ ගිය කාරණා මතක නැහැ. එකම සංඥාවෙන් සෙනමකටවත් ඇයි ආවේ මොනවාද Tamanගේ රෝග ලක්ෂණ කියලා හැමෝට කියන්නේ. ඒ නිසා බුරුමෙන් කියනවා ආමුගේ කියනවලු දායකයාට ඔබ මං කියන විදිහටම කරපන්. හැබැයි මම කරන විදිහ නම් කාටවත් කියන්න එපා. ඒවල් කියන්නේ සංඝ ජෝක්ස් කිය. වෙනම පොතක් ඇත්තටම වෙන පොතක් තියෙනවා මේනකොට පොත් පිටුවක් 2000ක් මම වෙනකොට ගුරුම් භාෂාවෙන් සිංහලට දාලා තියෙනවා. අර පොත මිස් වෙලා මගේ ඇති ඒ සංඝයාගේ අවුරුදු 2500ක් මොනතරම් ජෝක්ස් තියෙනවද? ඔක්කොම ඒ සංඝයා පැහැදිලිවම කියනවා මම කියන විදිහට කරපන්. දැන් මම කරන විදිහම කාටවත් අර්ජෙන්ට් කියන්නේ. මොකද කියන දේ කරන්නේ නැහැ. ඒකයි මේ සිව්පිලිසියම් බරපතල වැරද්ද වෙනස බුදුරජාණන්සේ බොහොම සරලව කියනවා මම කියන දේ කරනවා කරන දේ කියන එක වැරදි වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන් වෙනම දෙයක් මේ තමයි ප්‍රകൃතිය ඒක බල්ලගේ ෂෝක් එකට කියනවා මොකද බල්ලගේ ස්වරූපය උකර ඒකට කියනවා බල්ලගේ තියෙන බුදු ගුණය කියලා ඒගොල්ලෝ ප්‍රകൃතිය. ඒගොල්ලෝගේ බලුගතිය කියලා අපිනේ කියන්නේ ඌ කවදාවත් කියන්නේ මගේ බලුගතිය. ගතිය. උණ්ඩ සිව්පිලිසිබ්බිය හොඳට තියෙනවා. අපිට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආශ්‍රය සමිහංශ මේ මෑත කාලෙදී කරපු භාවනා වැඩසටහන් මහිතේ පිටාටක එකතු කරලා ස්වාමීන් වහන්සේ ওই සූපිලි සිලියාපත් කියන මාතෘකාව යටතේ පැහැදිලි කිරීම් දෙකක් කළා. ඒකේ පොඩි මට ටිකක් පොඩි ගැටලුවක් වගේ තියෙන නිසා මම විපත් කරනවා. එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ කිව්වා දැන් බොහොම ප්‍රචලිත අදහසක් තියෙනවානේ ලංකාවේ අවසාන රහතන් වහන්සේ මලියුද රහතන් වහන්සේ කියලා. එතෙන්දී ඒ අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කළා මලියදේව රහතන් වහන්සේ කියන්නේ අවසාන සිව්පිලි සිඹියාපත් මහ රහතන් වහන්සේ කියපු කරුණ දක්වනවා ඇතන අවස්ථාවල කියලා ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා. තවත් වෙනත් රිට්‍රීට් එකකදී ස්වාමීන් වහන්සේ කිව්වා සෝවාන් වෙනකොටත් කෙනෙක්ගේ සිව්පිලි සිඹියාපත් ක්‍රමේ යම් යම් ගුණ හැකියාවන් පහළ වෙනවා. ඒ මට පොඩි කුතුහලයක් ඇති වෙනවා පොඩි ගැටලුවක් වගේ පොඩි විස්තර කිරීමක් ඔය දෙක සම්බන්ධ කරලා කියන්නේ කියලා මම ආයෙත් එතකොට මතුවෙන ප්‍රශ්නේ මොකක්ද? මේ දෙක හොඳට ෆිට වෙනවා අපේ තේරවාද චිත්‍රෙට මොකොතන්ද මතුවෙන ප්‍රශ්නයක් ප්‍රශ්නයක් මතුනේ එතකොට දැන් අවසාන රහතන් වහන්සේ හැටියට සින්දියාපත් රහතන් වහන්සේ හැටියට මලිදිය රහතන් වහන්සේ අපි සඳහන් කරනවා නම් ඒ කියන්නේ ඒ අද වෙන රහතන් වහන්සේ කෙනෙක් හරි පහුලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරන්නේ සෝවාන් වෙනකොට කෙනෙක් සිද්ධියක් තමක් ඇති එතකොට ඒ දෙකේ වෙනස මොකක්ද? ඒ කියන්නේ එක එක මට්ටම් තියෙනවා නේද? මෙතන මේ ඩයිමන්ෂන් දෙකක් නේ කතා කරන්නේ. රහත් වීම කියන්නේ තමන්ගේ කෙලස් කැපෙන ප්‍රදේශය. ශීප්‍රතිපිය කියන්නේ ඒක අන්ත ප්‍රකාශ කිරීමේ සෝවාන් වෙනකොටත් කැපිච්ච කෙලස් සම්ප්‍රමාණයකට කාට හරි කියන්න පුළුවන්. හැබැයි යාට කැපිච්ච නැති කෙලස් කියන්නේ නෑ. නමුත් ඒ ඒ ගුණේ කියන රහත් වෙනකොට යගේ වැඩි සේවයක් සිද්ධ වෙනවා. මොකද එයා සියලු සංයෝජන දුරු කරපු නිසා ප්‍රකාශ කිරීමේ ශක්තිය වැඩි නිසා ලෝකයාට හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. නිසා සිව්පිලිසිම්බියා කියන එකේ සෝවාන් වෙනකොටම කියනවා කියනක පාවොක්සාරික පුතේ ඒ සංසේ ලිඛිතව පෙන්ලා දීලා තියෙනවා අටුවාව පිළිගන්න. නමුත් මේ සිව්පිලිසිම්බියාට තාරා කියලා. බුදුජානකසේ වැඩ ඉන්න කාලේ මොග්ගලි පුත් මහරත්ති සමහරතන තමයි සීපිලි සිබ්බයපත් මහරතන් වහන්සේ වෙනුවට ඒක දග්ග පාළියේ මේ පිදුම් ලැබුවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පතාගෙන හිටියලු අනේ මට කවදද මේ මොග්ගලි පුත් මහරතන් වහන්සේ දකින්න හම්බුනේ. ඉතින් සාරිපුත්තු සාන්තේ බොහොම අඩාදික කෙනෙක්. එක දවසක ආරංචි වෙලා කියනවා මොග්ගලි පුත් මහරතන්ගේ භාගවතනච වන්දනා කරන්න ආවයි කියලා. එතකොට සාරිපුත්තු සාන්තෙත් එතකොට ජේතවනාරාම. ඒ ගමන්ම පත්කඩේ අරගෙන විජහට ගිහිල්ලා වැඳලා මම මේ බලාගෙන හිටිය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේද මේ සරුවචන් වහන්සේ විසින් හේතුලක පාළියේ සිංහිලි දිව්‍යාපත් පිළිබඳව රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රසිද්ධිය කියන්නේ නැතුව මම ඔබ වහන්සේට වන්දනා කරනවා කියලා නිකන් කතා කරලා තියෙනවා කතා කරන්නේ මේක ටෙස්ට් කරා. ඒ ඒක තමයි රත විනිච්ඡ සූත්‍රයේ තියෙන කතාව. ඒකදී පේනවා සිංහිලි දිව්‍යාපත් තමයි කොමියුනිකේෂන් හැකියාව එක එකනාගේ වෙනත් පළවෙනිම නිවන් දකපු කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ එක්කෙනෙකුටවත් බණ කිව්වා. කිසිම තැනක සඳහන්. අවුරුදු 160ක් ජීවත් වෙච්ච බක්කුල මහරහතන් වහන්සේ එකම එක්කෙනාටයි බණ කිව්වා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැකපු නැති බණ අහපු නැති කෙනෙක්. නමුත් ඒ ඔක්කොම තියදී සිවිපිලිස පිළිබඳව ඒතදකපාලිය දුන්නේ මොග්ගලී පුත්තු සිසු නෑ. පුන්නමන්තානි පුත්තු හාමුදුරුවෝ. එනිසා පරමාර්ථ වශයෙන් බලනකොට හැම අවබෝධයක් සමගම මනස පැහැදිලි නිසා sannivedanayට යම් ගුණයක් ඇති කරනවා. නමුත් තාරතේ. ඒටි දග්ගපාගේ දෙනකොට ඉතින් බුද්ධ ඥානසේ තෝරලා ඒකට අග්‍රවිච්ච කරනට දෙන නිසා රහත් වුණාට පස්සේ ඇති වෙන සීපිරිසිම් ව්‍යාපත් සෝවාන් උත්මේකට ඇති වෙන සීපිරිසිම් වඩා ලෝක සාසන සේවාවක් කරනවා. ඒක නිසා ලංකාවේදී සඳහන් කරන්නේ ලංකාවේදී නෙවෙයි ඒ සම්ප්‍රදායේ පිළිගන්න තියෙනවා මම මේ නැවතත් කියන සම්ප්‍රදාය පිළිගැනීමක් තියෙනවා සාසන පවතින 5000යි කල්කි. බුදුජාන් වහන්සේගේ දේශනාවක තියෙනවා මේ අවුරුදු 1000ක් පවතින පුළුවන් සාසනය සමහර විට භික්ෂුණී සාසනයක් ඇති කරොත් 5000කට 500ට අඩු වෙන්න පුළුවන් ආනන්ද ඒකයි මම මේ භික්ෂුණී සාසනයක් කරන්නේ නැත්තේ. නමුත් මම මේ ඇති කරපු ඉතිහාසය තුලින් එහෙම පාඩුවක් නොවන විදියට අරසා කරලා මම භික්ෂුණී සාසනය ඇති කරනවා කියලා වචනයක් කිව්වා. එතෙන්ද කියනවා ශාසනේ 1000යි තියෙන කියලා හැබැයි නිදර්ශන. ඒකෙන් තමයි අටුවාව කියනවා. දැන් අටුවාව කියලා අටුවාව වර්තකතනක් දෙනවා. මේ 5000 කොහොමද හිටින්නේ? බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයෝ 5000ක් ජීවත් වෙනවා. ඊගාවට සීපිලිසිබ්බයපත් මහරතනලා 5000ක් ජීවත් ඊට පස්සේ 1000ක් රහතන් වහන්සේලා දක්වා ඉන්න පුළුවන්. ඊට එහාට යන්න බෑ. ඊගාව වෙනකොට අනාගාමී වෙනවා. ඉන්නේ හැට යන්න බෑ. ඊගා වෙනකොට සකදාගාමී නැහැ ඊහාට යන්න බෑ. අවසානයේ සෝවාන් වෙන්න විතරයි පුළුවන්. ඊහාට යන්න බෑ. ඊට පස්සේ සෝවාන් වෙන්නත් බෑ. ඊට පස්සේ සාසන කරයි කියලා. ඌව පසුකාලීන ඇතිවෙච්ච මත. ඒකට නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා සිව්පිලිචිබියාපත් මහරහතන් වහන්සේලාගේ අන්තිම එකන තමයි මලීදේ මහරහතන් වහන්සේ උන්වහන්සේ බණ කියද්දි නිවන් දැක්කේ. බණ දේශනා කරද්දි නිවන් දැක්කේ. ඒ නිසා බණ දේශනා කරනවා කියන එක සම්පූර්ණ භාවය. සම්පූර්ණ යෙදී ගත කරන එක බණ කියන්නේ දිවන් දැක්කේ සීකෘෂ්ණ බයපත්තයි. ඉතින් අපි වඳින්නේ ආලවත් අමුගම අන්තිම රාතන් වංශය කියලා තමයි අපි වඳින්නේ. ඉතින් අර ද බුද්දිස්ට් බුද්දිසම් කියලා පොතක් තියෙනවා එන්සයික්ලෝපීඩියා වගේ ඒකේ කියලා තියෙනවා ලංකාවේ මිනිස්සුયો පේදිවයින ධර්මදීපේ කිව්වට ඒගොල්ල විසින්ම දැන් නිවන් දකින්න බෑ කියන එකට ලකුණක් තමයි අන්තිම රහතන් වහන්සේ ඉවරයි කියලා මිනි පෙට්ටියට ඇඟිලි ගහලා ඉච්චි. එන ගහලා ඉවරයි. අනික් රටවල වල දැන් මේ rahat වෙන්න භාවනා කරනවා. අපි කි කියලා තියෙනවා දැන් කරලා වැඩක් නැහැ. මේ බස් එක ගියා දැන් බෑ. මේ තරමටම අපි අපි විහිං පිරිහිලා ඉන්නවා. හැබැයි ඒ ලිව්වේ ඔය 50 ගණන් වල 60 ගණන් වල දැන් ඒක වෙනස් වෙලා යම් ප්‍රමාණයක හැඟීමක් ජන විඥානයේ තියෙනවා භාවනා කරලා යම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා. ඒක තාම තියෙන්නේ 50ට 50 වගේ හිතලා රහත් වීම නෙවෙයි යම් ප්‍රමාණයක අවබෝධයක් ලබන්න පුළුවන් කියන එක අද ඇත්තටම මේ බාහිර බටහිර ලෝකවල වලින් එන ප්‍රතිඵල නැත්නම් බැක් මේ ප්‍රතිචාර නිසා ප්‍රබෝධයක් තියෙනවා. මම හිතනවා ඒක හොඳයි. ඒක ඉතින් අර පොඩකට සවුත් වෙලා තියෙන හැම කෙනාම කතා කරන කෙනා මම උද්‍යප්පේ ඥානෙ තියෙන්නේ මට පස්ස සංකාරූපික ඥානෙ ඉන්නේ මම හතරවෙනි ඥානෙ ලැබලා තියෙන්නේ. ඉතින් ඔය වගේ විකාරයකුත් තියෙනවා. ඒගොල්ලන්ට කියන්න නොකිය ඉන්න බැරි තත්යකට හැම කෙනාම කතා කරනකොට තම තමන්ගේ මට්ටම් කියාපාන එක නැති වෙච්ච වෙලාවේ ඒකවත් කමක් නැහැ කියලා මට හිතෙනවා වෙලාවකට නිකන් බෑ බෑ කියප හිතපු එකේ දැන් පඳුරක් හොල්ලලා බැලුවත් රහතන් වහන්සේලා දුතුන් නමක් කියයි. ඉතින් මම තම හැමදාම මේ ලංකාවේ අසවල්දාසේ රහතන් වහන්සේ කෙනෙක් පහරුණා දැක්කද කියලා. ඉතින් මම කියනවා නෑ වල වෙලාවක් නෑ ඉතින් දැක්කේ නෑ. ඉතින් විස්තර ආවම ඉතින් දෙනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මේ ಗುಣ හරිනේ. ඒ කියන්නේ අඩුවානේ හිත ඇතුළත් විශ්වාසයක් තියෙන නඩු ගන්න. තව කාරිය හරි රාත්‍රිලා කියනවා කියන්නේ. ඉතින් මං ගියාට පස්සේ ඇත්තටම ඔය අවසාන රාතන් වහන්සේ කියන කතාව පිළිගන්න බැරි. මේක ඉස්සර බුද්ධ ශාසනයක අන්තිම අවස්ථාවේ පිළිහිච්ච අවස්ථාවේ ප්‍රශ්නමක් නේද අර බන්දකට නැගලා භාවනා කරුවා. මේ වෙලාවෙත් අනාගාමී වෙන්න පුළුවන් නේද? රහත් වෙනවනේ එක නමක් රහත් වෙන එක නමක් වුණා එක කෙනෙක් අනාගාමී වුණා. එතකොට මේ බුද්ධ ශාසනේ පිළිච්චි වෙලාවේ ඒගොල්ලෝ බුද්ධ ශාසනයක් නැtei කියන වෙලාවේ ඉන්නේ. අවසාන වශයෙන්. එහෙමනම් අද මේ වෙලාවේ බුද්ධ ශාසනේ නැහැ කියන්න පුළුවන්කමක් නැහැ. සීමාවස. නිසා චතුරාර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තාක්කල් ප්‍රගුණ කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ තාක්කල් ආර්යයන්ගෙන් කිසිෙන්නේ නැහැ කියනවා. ඒ ආර්යයන් කිව්වම සන්නාසයෙන් සුවාගෙන බුද්ධිලයද සාප කියන්නේ බෑ එහෙම කතාවක් පිළිගන්න බෑ. නෑ ඒකෙදි තියෙන ලස්සන වෙලා තියෙන ඒක මේ මූලධර්මවාදීන් අපිට ගහන එකක් නෙමෙයි බෞද්ධ විහිං අදාළයි. පිට කෙනෙක් අපිට කරන එකක් නම් තව කමක් නෑ මේ ඉදිසියාට ක්‍රෝධයට මානට කිව්වගේ මේක තකතිරුකම වෙන මොකක්වත් නෙමෙයි. Taman කරන්නෙත් නෑ. කරන්න ධෛර්ය දෙන්නෙත් නැහැ. නමුත් මට සතුටක් තියෙන්නේ ওই පසුගිය අවුරුදු 55 ඇතුළත මෙන්න මේ මතේ සෑහෙන වෙනසක් අද්දැකීම. ඒ වන්තය දකින්න වෙන්නේ අපි මේ කාලේ ඇවිල්ලා ඉපදුනේ කියලා මට අපි අපේ මේ යුගයේ අපි මේ කතා කරන්නේ අපේ પરම්පරාවේදී තමයි මේක සිද්ධ වුනේ. අපි එනකොට මේ ලෝකේ 2500 බුද්ධ ජාන්තියේ භාවනාවක් තිබුණෙම නැහැ. ඒකෙදින් ඒක 100 200ක් විශ්වාසය ලොකු සාන්ති කියලා කියනවා. නොකල යුතු විශාල මේ පූජා සත්කාර කරනකොට ඊටාම සුළු පිළිසක් කළ යුතු භාවනාවට හිත නැමුවයි කියලා 2500. ඒකේ ලකුණක් තමයි ගුරුමින් ස්වාමීන් වහන්සේලා ලංකාවට වඩා. ඒ තමයි මත්යේ කොට පටන් ගන්නකොට දැන් ওই කඩුවට ගිය එක. ඒ එතකොට තිබුණේ බොහෝම සුළු කෙන්දක්. දැන් අද ඒකේ 2600 සම්බුද්ධ ජයන්තිට එනකොට සෑහෙන පිරිසකට පැතිරලා තියෙනවා. ඒක ලෝක ජනගහනෙත් ඒක වෙලා තියෙනවා. ඒකදී මේ මෑතකදීත් මම දැක්කා ලංකාවට මේ සඳහා ඇති කාර්යභාරය අනිකුත් රටවල් වල තියෙන බුද්ධාගම වලදී බොහෝම වියලයි. ලංකාවේ තියෙන මේ කියන්නේ ලංකාවේ තියෙන හැකියාවන් කුසලතාවයන් සහ ප්‍රබව බලනකොට ගා කියන. නමුත් සාධාරණ සැකයක් තියෙනවා ඒක මේ පැවිද්දන්ගේ සිද්ධ වෙන්නේ. මොකද ඒ අත්ව හැඩ ගැහෙන බොහොම හිමීට. ඊට පස්සේ ශීඝ්‍රයෙන් ගිහුව හැඩ ගැහින්නේ. ගියන්ගෙම කාන්තාව කියලා තමයි කියන්නේ. sorry ඒක ඕන තැනක කියලා බලන්න භාවනා කරන්න හදනකොට පහසුකම් අඩුමත් තියෙන්නේ දුෂ්කරත්වයේ තියෙන ඒගොල්ලන් තමයි ඒගොල්ලන් තමයි උතුම යෙදවීමක් තියෙන්නේ උත්සාහයක්. ඉතින් ඒක නිසා අර බලාපොරොත්තු චිතනේ නෙවෙයි වැඩි සිද්ධ වෙන්නේ කොහෙන් හරි මොකද්ද වෙන්නේ. ඒක උනේ පැහැදිලිව මතක තියාගන්න පහුගිය 50යි අවුරුදු 50යි තමයි වෙනස වෙලා කියන්නේ ප්‍රධානම සමාජික ලක්ෂණ හතර පහක් වෙනස් වෙක නෙවෙයි තාම ඉන්නේ රැල්ලේ. තාම ඉන්නේ ගැන්නේ අපි. තාමත්ම අවදියෙන් බලන් හිටියොත් පේනවා අපි මේ සංසාරේ ගිය ගමන් වලදී මේ සැරේ ආවේ අන්තිම බස් එක වෙන්න. ඉවර කරන්න වෙන්නේ නැති එන්න ඇති කියලා මට හිතෙනවා. මන්ද ඔයගොල්ලෝ මයිත් එක එකඟ වෙයිද නැද්ද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ බුරුමෙත් එක්ක මේ අවස්ථාවේ සංසන්දනය කරන ලංකාව ඒ කිත්තේ ඒ සමාන තත්ත්වෙම සංනිවේදනයේ පැත්තෙන් අපි ඉස්සරහ. ලංකාවේ මිනිස්සුන්ගේ සංනිවේදන ශක්තිය අනිත් කිසිම රටක නැහැ. ඒක ඕනම කෙනෙක් දන්නවා. ලංකාවේ ගිහියන්ගේ බව සූත්‍ර පිටකයේ පිළිබඳව අභිධර්මයේ පිළිබඳව විනය පිළිබඳ අවබෝධය මොන කිසිම රටක ඒගොල්ලෝ ඒක දන්නාත්ය බොහොම ජීවිත පිටසක් බොහොම ගෞරවයෙන් ලබනවා. නමුත් මේක සාමාන්‍ය ලංකාවේ ඕන කෙනෙක් අතර සාමාන්‍ය ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්. දැනුම සෑහෙන්න තියෙනවා. ඉතින් ඒකට චෝදනා කරන දැනුම විතර ඔයගොල්ලෝ භාවනා කරන්නේ නැහැ කියලා ලංකාවට ඇවිල්ලා දික් කරන ඒ වුණාට ඒක පොඩි නෑ. නිසා යමෙක් අවබෝධ කළොත් තව කෙනෙකුට කියලා දීමේදී ඒකට හොඳම නිදර්ශනය තමයි ලංකාවේ යම් ස්වාමීන් වහන්සේ නමක් ලෝකෙට ගියා නම් ලංකාව හරහා තමයි. ලංකාවට ඇවිල්ලා පාලි ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ නිසා තම්බි මක්කම යන එක තමයි තියෙන්නේ. ඉස්සර තිබිලා තියෙනවා අපේ ලොකු සාංශ කියනවා බුදුම ස්වාමීන් වහන්සේලාට විශේෂ ඩිග්‍රියක් දීලා තියෙනවා පත්තලංක කියලා. පත්තලංක කියන්නේ ලංකාවට සැපක්. දැන් අල්හජ් කියලා කියන්නේ වරක් හජ් උත්සවය කළ. හජ්ජියට ගිය කෙනාට අල්හජ් කියලා කියනවා. ඒක අල්හජ් බද්දුදීන් මහමුත් කියවා අපි හිතන්නේ ඩිග්‍රියක් කියලා නෑ. ඒ පූජාව කළා. බුරුම රටේ එන්න බෑනේ කාලේ නැවෙන්න ඉන්න ඕනේ. රජ කෙනෙක් යම් විදියකට හොඳම හාමුදුරුවෝ කෙනෙක් තෝරලා ඔබතුමා ලංකාවට යන්න ගිහිල්ලා තේරවාදී ඉගෙනගෙන එන්නේ කියලා 10 දිනක් පිටත් කරොත් එක්කෙනෙක්වත් ඉන්නේ නැතුළු එක්ක කුණාට ඔකට අහු වෙලා නැති වෙලා පත් වුණාට පස්සේ යාට දෙන ඩිග්‍රිය තමයි පත්ත ලංක. ලංකාවට සැපක්. තාමත් ඒ ඒ ගතිය බුරුමේ තියෙනවා. හැබැයි මම කියනවා ඒ සඳහා මේ දැනුම මට්ටම නෙවෙයි තීන්දුව කාරක වෙන්නේ Taman කොච්චරක් භාවනා කරාද කියන එක කියනවා නම් අනිත් ටික ඉබේම අපිට කියනවා. ඒක අපිට ඕන වෙලාවක ඇඩ්ජස්ට් කරන්න. අපි ළඟ මේ ආයෝජනය වෙනවා අඩු භාවනාවට තමයි. ශ්‍රී ලංකාවේ ගුරු මීටින් වෙනස් තමයි. ඒගොල්ලන්ගේ ධර්මඥානය අඩු. ශ්‍රද්ධාව. ඒ වගේම ධර්මඥානය ටිකක් හරි ගත්ත කෙනා ගීරය. ලංකාවේ අයගේ ධර්මඥානය තරම් ගීරය. මුත් පැත්තෙන් ශ්‍රද්ධාව. ඒ වගේම ලංකාවේ අපි විසක් උත්සවයේ ප්‍රධාන වශයෙන් සමරුවයි. ගුරුමේ අභිධර්මයට උතරන් දෙන නිසා වස් කාලෙන් පස්සේ පවතින ඒ පවාරණ පින්කම ශ්‍රේෂ්ඨම පින්කම හැටියට උදාට මේගොල්ලෝ සතියක් දෙකක් විතරම අභිධර්ම සජ්ජායනා කිරීමක් කරනවා. ඒවා අහණ්ඩයක් දවස් හතක් ජීවිත උසජ්ජායනා කරනවා. අතෝරන්නතු සෙනගහන. ඒ වගේම දාන දෙන. ඒ අපේ ලංකාවේ දීමාකින් අඩි. ඉන්නවා නෙමෙයි. දීමාකින් අඩි. අරගොල්ලෝ දීමේ ඒ සත්‍තාව ගන්නවා ඒ නිසා ඒගොල්ලන්ට ආශිර්වාදයක් තියෙනවා ජීවිතේ සපවන්න. කියන්නේ තෘප්තිය. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට වඩා ගිහින් භාවනා කරනවා නේද ගුරු? උගා. උගත්. You have to repeat. I, I didn't get the question. Understanding experience. That's right. Your per, per, uh, personal experience. Not necessarily personal experience, sensory experience. No. And direct touch. Sorry? Direct touch. Touch. That is, that is direct experience. Yes, direct. මේ ප්‍රශ්නේ නැත්නම් I will go in English first. The question is how much the personal experience is important in understanding the self, Yes, not selves. non-self or self. Uh, so for that, we have to understand there are three understanding levels, the theoretical and the uh, deductive and the experiential. Ah, eh, ප්‍රශ්නය අහන්නේ eh, ප්‍රත්‍යක්ෂය අනාත්මය අවබෝධ කරගන්න කෙලින් කොච්චරක් බලපාන ප්‍රත්‍යක්ෂය අනාත්මය අවබෝධ කිරීමේදී ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කොහොමද බලපාන්නේ ඉතින් ඒකට යනකොට යන්න වෙනවා ප්‍රත්‍යක්ෂ ඥානය කියන එකට ඉස්සලා ඥාන දෙකක් බුදුහමෝ සකස් කරලා තියෙනවා eh, සුතමේ ඥාන චින්තාමේ ඥාන කියලා සුතමේ ඥාන කියලා කියන්නේ බුක් නොලෙජ් අපි මේ ගන්න පොතේ ඒ පොතේ දැනුම බාලාංශපන් කියුණාට ඒක දැක්තුව කවදාකවත් චින්තාමය ඥානයකට යන්න බෑ. ඒක සාමාන්‍ය පොතේ දැනුම. මේ පොතේ දැනුම දැනගෙන ඉතින් නතර වෙනවයි කියන එක තමයි ඒකේ තියෙන අවාසනාව යම් කිසි කෙනෙක් දැනගෙන චින්තාමය පැත්තට යනවනම් යන්නේ අදාළ කොටස පමණයි ගන්න. සිතුමි ඥාන විශාල ගණක් ගත්තාම ඒකෙන් අපිට වැදගත් අදාළ රසවත් කොටස විතරයි චින්තාමය පැත්තට. ඒක නැචරල් සිලෙක්ෂන් ප්‍රොසෙස් එකක් කියන්නේ. එහෙම නැත්නම් මේ දෙයනාංශගේ මනාව. මොකක් හරි එකකින් අපිට ආයෙන හැමදේම අපි මේ කල්පනාවට ගන්න. අපි කල්පනාවට ගන්න, චින්තාමයට ගන්න මට වැදගත් නම් තමයි. ඒ වැදගත්කම අම්මල තාත්තට අපිට කියන්න හදනවා, ගුරුරුත් කියන්න හදනවා, කවුරු කියන්න හදුවත් ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ගන්න මාතෘකා අවශෝෂණය කරගන්නේ වරණිය අහවල් උපමානද කියලා අපි දන්නේ. නමුත් සුත්තමේ ඥානෙ, චින්තාමේ ඥානනට කෝණික ෂේප් එකට යන්නේ ඔක්කොම ගන්න. ටිකයි ගන්න. ටික අරගත්තට පස්සේ ඒක දිරවන. දිරවල දිරවල ඉන්නාට පස්සේ යාට ඇති වෙන කුසල ඡන්දයක් මේ චින්තාමිනන ඔක්කොම මම ගත්තේ නැහැ. ගත්තේ මට අදාළ විතරයි මේක මේ මේ ප්‍රතිඵලදායකයි මේක කර බැලුවොත් කොහොම හිටියේ. එතකොට මේ චින්තාමය ඥානෙලුත් සියල්ල කර බැලීමේ හැකියාව අපිට නැහැ. චින්තාමය ඥානෙමුත් ප්‍රයොරිටි දීලා වැදගත්ම දේ අපි කුසල ඡන්දේ පාල කරනවා. කුසල ඡන්දේ කියලා කියන්නේ රිසොලියුට් ෆේත් එකක්. නිකන් සාමාන්‍ය හැමදේම අදහන එක නෙවෙයි. ඒක අදිමොක්කේට වැටිලා මේක කරනවා. ඊට පස්සේ කෙරුවට සාර්ථක වෙන්නේ නැහැ. යෙදිලා භාවනා කරන්න හරියන්නේ නැහැ. හරි ගියාට පස්සේ ඒ මිනිස්යාගේ ඒ රුචි අරුචිකම් වලට පෞරුෂත්වයට දෙල්ල බලපෑමක් ඇති වෙන්න පටන් අර ගන්නවා. චින්තාමේ සුතමේ ඥානෙ දැනටත් වෙනස් වෙනව නෙවෙයි නමුත් ඒකට විශාල වෙනසක්. චින්තාමේ ඥානෙත් වෙනස් වෙනව නෙවෙයි ඊටදී විශාල වෙනසක් වෙනවා භාවනාවේ යනකොට Tamanටම නොදැනි මේක වෙනස් වෙන්න පටන් ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ පැලිරක් තුලින් ආලෝකයක් දකිනවා. පැලිරපයි දකින්න ඉස්සලා බහන්නේ කැඩුනා වගේ නමුත් ඒක තුල ආලෝකය දක්නට තියෙනවා. මේකෙන් එළියට ගියාට පස්සේ මේ චින්තාමේ මට්ටමේ භව ප්‍රත්‍යක්ෂ මට්ටමේ අපි අතර කිසි වෙනසක් නැහැ. අනුශයන් අතර ප්‍රත්‍යක්ෂයේදී වෙනසක් නැහැ. සුත්තමේ විශාල වෙනස්කම් තියෙනවා. චින්තාවේ විශාල වෙනස්කම් තියෙනවා. ප්‍රත්‍යක්ෂ ඥානේ ඒක කියන්නේ common unconscious කියන. common unconscious ඔක්කොටම සමානයි. ඉතින් එතකොට මේ මනුස්සයා ඉබේම බහින මනුස්සයෙක්. මනුස්සකට බහිනකොට පෞද්ගලිකත්වයේ දියා වෙනවා. පෞද්ගලිකත්වයේ තුනි වෙන්න පටන් ගන්නවා. මොකද පෞද්ගලිකත්වයේ ඉන්න දැන් චින්තාමය ඥාන සහ සුතමය ඥාන තමයි අගෙන්නේ. අර යුනිවර්සල් අන්කන්ෂස් එකට බහැපුවම සම්පූර්ණ යට තියෙන ග්‍රාස් රූට් ලෙවල් එකේ හැම කෙනාම කරන දේ හැම කෙනාම රුචියත්කම් තේරෙන්න පටන් ගත්තාම මම කියා ගන්න පටුත්වය මේ ප්‍රත්‍යක්ෂී පැතිරීමට බාධා. ප්‍රත්‍යක්ෂී වැඩෙන්නේ එයාගේ දැනුමයි මගේ දැනුමයි සියල්ල අතින් මේක තතතාවයක් මිස ධර්මතාවයක් මිස පෞද්ගලිකත්වයක් නැහැ. ඉතින් ඒක නිසා ප්‍රත්‍යක්ෂ ඥානීය ගරු කරන්න කරන්න කරන්න ඒ මනුස්සයා කැමති වුණත් අකමැති වුණත් එයාගේ අර මේ මම කියන ගතිය, මගේ කියන ගතිය, මගේ ආත්ම කියන ගතිය මේක કૃතිම දෙයක් බවත් ප්‍රත්‍යක්ෂයේ සඳහා එවැනි රූප රාමුවක් අවශ්‍ය කරන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂය අවබෝධ කරගන්න මම කියාගන්න, මගේ කියාගන්න, මගේ ආත්මය කියන්න ඕන කමක් නැහැ. මොකද ඒක වැඩ කරන්නේ වෙන යුනිවර්සල් වෙනම මේ ඩයිමන්ෂන් එක. මේ දෙක අතර විශාල ගැටමක් ඒ පුද්ගලයාට ගැටුමකට එනවා මේක මේ ප්‍රත්‍යක්ෂ බුද්ධියට සින්න කරගන්න බෑනේ. පෞද්ගලිකත්වයට සින්න කරන්න බෑ. ඒක හැම කෙනාටම පොදු. පෞද්ගලිකත්වයට සින්න කරනකොටම ඒක කොලිටික් බයි. ඒක සුත්තම ඥාන වෙන, චිත්ත ඥාන වෙන මේ දෙකේදී අපි ඉන්නේ හරි තඩමඟුල. ප්‍රත්‍යක්ෂ ඥානයක් අපිට නැතුව නෙවෙයි. ප්‍රත්‍යක්ෂ ඥානයේ පේටන්ටි රෙකෝඩ් ක්ලේම් කරන්න බෑ. සුත්තම ඥානෙ පුළුවන්. ඉතින් අපි හිතනවා ඊට වැඩිය හොඳයි අපිට මම දන්න දේ මගේ දේ කියා ගන්න දේ කියාගෙන මගේ දරුවට බුදුලෙට දෙන්නයි ජාතියට ආගමට දෙන්නයි කියන එක යනවද නැත්නම් අර පොදු දැනුමට යනවද කියනකොට අපි ළඟ තියෙනුනේ පුළුල් මනසක් ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටිය පුළුල් දෘෂ්ටියක් වෙන නැත්නම් පටු දෘෂ්ටි අයින් කරන්න ඒ නිසා එතෙන්දී ප්‍රත්‍යක්ෂ ඥානය සහ සුතම ඥාන වගේ පරිණාමයේ තුන් අවස්ථාම දන්න කෙනාට දෘෂ්ටිය තමයි එකම සීමාකාරී සාධක වෙන්නේ. ඇර පුළුවන් අර ප්‍රත්‍යක්ෂය අරගෙන මේක කිව්වට වැඩක් නැහැ මිනිකුට තේරෙන්නේ නැහැ ඒක මම කිව්වොත් මම කොටු වෙනවා මම තනි වෙනවා මිනිස්සු මාව කොම් කරනවා ඊට වැඩිය හොඳයි මිනිස්සුත් එක්ක මෝඩකම් කරගෙන පිස්සු කෙලගෙන අර සුතුමේ ඥානය අල්ලගෙන හිටියොත් මට ලොකු දැනුමක් තියෙනවා පඬිතකමක් හම් වෙනවා බූදලයක් හම් වෙනවා කියන ওই දෙකේ තමයි අපි ඒකට කියන්නේ you uh, have to be selfish to become non-self That's the conflict. you have to be somebody before becoming nobody. You have to establish yourself on the truth. At the beginning you have to establish yourself and then destroy. So you become Yes, self. Yes. You have to establish, you have to accept the conventional truth. And having established all that, you will have to you can nullify it. you can you can disprove it. ඉතින් ඒ ඒ තරම් දෙයක් මේ එක ජීවිතයක් තුළ කරන්න පුළුවන්ද එක මිනිසියෙකුට මෙච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන්ද කියලා සාමාන්‍ය මුක කෙනෙක් හිතනවා බෑ මේක කරන්න බෑ මේ ශරීර පාරමිතා වල ලබනාත්මේ කරමු මේ බුදුහාමරගේ ශාසනය ඉඳලා වයිකී බුදුහාමරගේ ශාසනය කරමු කියලා කියන. මොකද බුදුරජාණන් කියන්නේ මේ මේ ට්‍රෙන්ඩ් එකට අහු වුණාට පස්සේ ධර්ම විශ්ීම මේක කරලා දෙනවා. දැන් මුල් ටිකයි යම අමාරු දේ මුල් ටික අමාරු දේ කරලා ධර්මයට බාර දෙන්න. බාර දුන්නාට පස්සේ මේ ඇඹරිල්ල යනවා. ප්‍රත්‍යක්ෂයේ ගරු කරන gatiයට ආවට පස්සේ මේන්ටනස් ප්‍රශ්නයක් නැහැ. උරුම කරගන්න දෙයක් නැහැ. ස්වභාවය විසින් සියල්ල කරලා දෙනවා. ටැක්ස් ගෙවන්න දෙයක් නැහැ. නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒ දේවල් වලට ඉඩාරින් එකයි තියෙන්නේ. හැබැයි එතකොට ඇඟට නොදැනි මම නැති. ඇඟට නොදැනි අර ඊගෝ සෙන්ටර් එක නැති වෙන්න පටන් ගන්නවා. ඒක හරි අසරණකාරී. ඒක හරි භයානකයි. ඒක හරි තර්ජනශීලී. ඒක හරි නීරසයි. ඉතින් එතකොට අපි හිතනවා අර දන්න යාට හොඳයි නොදන්න යාට වැඩිය කියලා මේක තියදී ආපහු ගෙදර ගිහිල්ලා අර පරණ පුරුදු රට් එකට වැටෙනවා. ඉතින් ඒක හරි මේ වැලියු බැංගමට පේන්නේ අපේ අපි අනතුරකට ලක් කරනවා වගේ කියලා. නමුත් අපිට පේන්නේ මේක ඇත්තටම අලුත් ජනේලයක් කර දීමක්. අලුත් පැත්තකට අර දීම ඉතින් හරි සෙල්ලක්කාරකමක් වුණා. හරිම රැඩිකල් වාදී වෙනවා. හරිම සම්ප්‍රදාය කඩන සුළු ගතියක් තියෙන්න ඕනේ. අර ප්‍රත්‍යක්ෂය අගය කරගෙන Tamanට ඇත්ත වශයෙන් පේන දේ කවුරු නැහැ කිව්වත් කඩාගෙන ගඟදි ඉහළට පීනන්නේ. ඉතින් ඒක මේ භාවනාවෙන් ගන්න එක නෙමෙයි. ඒක කවදාකවත් හිතන්න බෑ භාවනා ගන්න කියලා ඒක හැමදාම ඉලෙක්. ඒක හැමදාම ඉම්ප්‍රොම්ප්ට් වෙන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැතුව අපි සම්ප්‍රදාය රාමුව ඉඳගෙන කොච්චර දකනවත් රාමුවම අපිව හිර කරන එකට කියන ඉකොනොමික්ස් වල economics of scale කියන ඒ ස්කේල් එකට ගියාට පස්සේ කම්පැනි ඩිසෝල් කරලා අලුතෙන් හැදුවේ නැත්නම් ඒ ස්කේල් එක ප්‍රෝග්‍රස් එක නතර කරනවා. ඒ කියන්නේ බල්ලෝ જાතියක් ඉන්නවා. ඒ බල්ලෝ ඊටම පොඩි පරිණාමයේදී හදලා තියෙන්නේ ඔළුව පුංචි නිසා හරි ලස්සන. නමුත් බල්ලගේ යම් මට්ටමකට ගියාට පස්සේ හදපු ඒ ඔලු කට්ට තුල මොලේ බේරෙන්න ඉඩමදි. ඊට පස්සේ බල්ලට පීෂය. ඊට පස්සේ ඌ ගිහලා විශේෂ ට්‍රේනින් එකක් අවුරුදු 5කට සැරයක් දෙන්න ඕනේ ඔලු කට්ටත් පුංචිව තියදී බල්ලෙක්. නැත්තම් උයකෙක්. ඔලු කට්ට උගේ මොලේ වර්ධනය සීමා කරනවා. ඒ වගේ තමයි අපේ තියෙන මේ ඔලු කට්ට අපි ගෙනාපු සම්ප්‍රදාය, අපි ගෙනාපු රුචි අරුචිකම් ටික මේ ඇතුලෙන් ඇති වෙන ප්‍රත්‍යක්ෂ ඥානෙ තනිකර හිර කරනවා. ඒක කෙරුවට පස්සේ තමයි ඔය නිබ්බිදාවේදී මේ භාවනා කල පිස්සු හැදෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්නේ වෙන්නම ඕන ඒක විය යුතුයි. ඒ වෙනකොට ආයෙ මේක රීෂෆල් කරන්න. අර අගයන් ආඩපන රීෂෆල් කළා කොම්පැනි ඩිසෝල් කළා අලුතෙන් ගහන්න. ඒක सिद्ध කරලා දෙනවා භාවනා කරගෙන කරගෙන යනකොට ඒක කියන්නේ අපි නිතරම අලුත් වෙන්න ලෑස්ති. අපි නිතරම නිහතමානී වෙන්න ඕනේ. කිසිම විදිහක රටාවකට කිසිම විදිහක සම්ප්‍රදායකට බැඳිලා කොටු වෙලා කරන්නේ. ඒක නිසා මේ මේක විපරිණාමයේ මම දකින්නේ මේක මේ පරිණාමයේ අපි හිර වෙලා ඉන්නේ අවුරුදු 40 ලක්ෂ අවුරුදු 40000ක් අපි හිර වෙලා ඉන්නේ එක තැන නැති ඒකේ ඊගා ලීප් එක තමයි මුළු එකටම ඕපන් වෙනවා. හැබැයි ඕපන් වෙනකොට මම නැති අපි ලෑස්ති වෙන්න ඕනේ. ආ නැති වුණත් කමන්නේ මේක සම්පූර්ණ විවෘත භාවයකට එනවනම් ගෙනාපු අගයන් ආඩම්බරයන් පුදලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ එකට යන්න මම ලෑස්තිද කියලා. ඒක හරි මේ අභියෝගශීලී. එහෙම නැත්නම් තර්ජනාත්මකයි. එහෙම නැත්නම් running a risk. සෑහෙන අභියෝගශීලී වැඩ පිළිවෙලක්. මම කියන්නේ ජීවිතයත් එක්ක සූදු ගැනීමයි. තමගේ ජීවිතේ සූදු කරනවා කියලා මම මම කවුරු මොනවා කරත් මම මේක කරනවා කියලා ඉදිරිපත් වෙන ගතිය. ඒක නිසා මම හිතනවා මානවයිති වාස්කම් වල පළවෙනිම රැකිය යුතු මානවයිති වාස්කම් තමයි ඌට උගේ පිස්සුව කෙලින්න ඉඩ දෙන්න ඕන. ඒක නලකන්න යන්න එපා. ඒක තමයි නන්දමානි කියන්නේ මට ආරෙන්න මට ඉඩ ආරෙන්න මට දකින්න මගේ හීනේ. ඕනම කෙනෙකුට ඒ අයිති තියෙන්න ඕනේ. එයාගේ හිනේ යාර දකින්න ඉගෙනනවා. මගේ පුතා කියලා, මගේ අම්මා කියලා, මගේ තාත්තා කියලා, මගේ ආමුතුරු කියලා ඒක සම්මතයේ තිබ්බ හැටි. මොකද manussත්වයේ කියන්නේ එහෙම කටු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට තමයි සරුවචනාංශය ඔය පැවිදිකම හදලා තියෙන්නේ. ඕන දෙයක් කර දෙහිඳ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුදුම පන්දි ස්වාමීන් වහන්සේ සමහරු කියනවලු ඒක සංඝයාට ගැළපෙන්නේ නැහැ උන්දල දන්නේ නැතිලෝ අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියලා බුදුහාමුදුර ලෝකේ පළවෙනි සුදුසා ඒ මාර්ගය යන අපිට මොනවද නොගැලපෙන්නේ ඒ නොගැලපෙනවයි කියන කට්ටිය ගැලපෙන බව නොගැලපෙන බව තේරෙන්නේ අපට. ඒ නිසා සංඝයා කියලා කියන්නේ සියලු සුදුසුකම් ලබන්න යන කෙනෙක් මහාන කමේදී හෝ රහත් භාවයේදී කිසිම දෙයක් නැති බැරි තත්ත්වයටපත් වෙන්නේ ඇති හැකි තත්ත්වයේ යන්නේ. ඒක ඔය භාවනා නොකරන ඉන්න කට්ටියට මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා කියන්න බෑ. ඉතින් ඒක මම හිතනවා මේ සංඝයා විසින් විනය කඩාගෙන නොකලිත නොපනක් කරන්න කියන කතාවක් නෙවෙයි. අභියෝගයක් එනවා තැනකදී සියල්ල පාවා දෙන්න තමන්ගේ රුචි අරුචිකම් සහිතව. ඒකට ලෑස්තිද කියනවා. පස්සේ අපිට යම්සි හොඳ කන්ට්‍රෝල් එකක් වුණා විදිහට කොන්ෆිගර් කරගන්න. ඒක වන්සි කියන්නේ අපි එතන සෙග්මන්ට් එකට ගිහිල්ලා උදාහරණයක් පැසුම් කරගත්තට පස්සේ අර ඉස්සරහා කියන්නේ ඉග්නෝ කරනවද එහෙම නැත්නම් ඒක මොකද වෙන්නේ දැන් මේක නෝ අපිට මොන ටිකේ අපිට තාම කියන්නේ වෙනම දෙන්නේ මම කරන්නේ හරියන්නේ නේ ඒක ඒක හරිදේ හරිදේට කියන පොයින්ට් එක උඩ තමයි ඉනිෂියල් පාර්ට් එක මගේ මට කන්ට්‍රෝල් එක නැති කාලේ මම යන්න කන්ඩිෂන් කරපු ටික මම අතාරලා මට පුළුවන් කාලේ කන්ඩිෂන් වෙච්ච ටික ඒක ෂෝට් කරගන්නකොට ගන්න නිම්ම. එන වස්තුවේ. එමට එච්චරම පැහැදිලි නමුත් මම ප්‍රකාශ කරන ඒකට ඔයාලට තේරෙන්නේ මම තේරුම් ගත්තා කියලා. දැන් අපි ඉපදිනකොට අපි ඉන්න පරිසරය අපි සමාජික දේශපාලන සහ ආර්ථිකව මට්ටමකට එන්න eBay. ඒත් එනකන් අපිට මේ ආධ්‍යාත්මය ගැන කතා කරනකොට මොකක් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි යම්කිසි ආර්ථික තත් හැම කෙනාටම ඉන්න බෑනේ කියන්නේ. සමාජයේ තාම සුළු පිරිසකට තමයි සාමාන්‍ය මට්ටමට හෝ මැද පන්තියට එන්න පුළුවන්. මැද පන්තියට ආවට පස්සේ යාට අවස්ථා දෙකක් තියෙනවා. තව ඊගාට පළවෙනි පන්තියට යනවද නැත්නම් මෙතනලා ආධ්‍යාත්මයට යනවද කියලා. එතනදිත් එක තීන්දුවක් එනවා. මොඩරේට් නම් මට කණ්ඩ තියෙනවා. දරුවන්ට ඉන්න තැනක් තියෙනවා ඇති. මේක තියෙදි මට පුළුවන් ආධ්‍යාත්මික කරන්න. එහෙම නැත්නම් කරතයි නෑ නෑ. මේ අපේ අම්මා අප්පවත් ආපු නැත්නම් මට පුළුවන් ඊගා මට්ටමට යන්න කියලා වෙර දාගෙන ආදින්න පුළුවන්. ඇදලිවල යන්න හදන ඉතින් টপ ක්ලාස් ආර්ථික දේශපාලන වාසි ලබන. අපි හිතන මැදපන්තියට ආපු කෙනෙක් දැන් තේරුම් ගන්නවා ආධ්‍යාත්මයට යන්න. ගියාට පස්සේ ආර්ථික දේශපාලන සමාජික මට්ටමින් නම් මෙයාට තේරෙනවා මේකට මෙහෙම කරන්න ඕනේ මේකට මෙහෙම කරන්න ඕනේ කියලා තීරණයක් ගන්න පුළුවන්. පාලනය කරගන්න පුළුවන්. නමුත් අර ආධ්‍යාත්මික පැත්තට යනකොට ආයෙත් අර ආර්ථිකය හදන වෙලාවේදී ගත්තා වගේ දේශපාලන බලය ගන්න හදන වෙලාවේ වගේ සමාජික මට්ටම ගන්න හදන වගේ අලුත් රිස්ක රන් කරන්න එපා. එතකොට දෙකම නැති වෙන්නේ කියලා. නේ ඒක තමයි කියන්නේ සාසනයක් නැති කාලේ කියන්නේ. සාසනයක් නැති කාලේ දෙකම විශ්වාස කරන්නේ. දැන් සාසනය තියෙන කාලේ අවුරුදු 2500 පුරාම හිටපු තෙරුණාන්සලා ඉතුරු කරපු ආදර්ශය මොකද්ද? මෙන්න මේ වගේ දඟලන කෙනෙකුට පූර්වාදර්ශයක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ කේස් හිස්ටරිස් තියෙනවා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා කේස් හිස්ටරිස් කරලා මේ මම කරන්න හදන දේ වෙච්ච දෙයක්ද කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් සම්පූර්ණ අලුත් ආයෝජනයක්ද යයිද කියලා ඒකෙදී දෙවන්නේකින් ඔපිනියන් නැහැ. ඒකනම් තනි ක්‍රම හරිම අනතුරුදායක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒකෙදි නෑ කියන්නේ මම මේකට පැහැදිලි පිළිගන්නවා. එවැනි කරන කරන කෙනෙක් ගන්න කෙනෙකුට බුදුහාමුදුර කියලා තියෙන උපරිම සහයෝගය දක්වනවා. මේ මිනිසා ඉන්නේ හරිම වල්නරබල් තැන. මොකද යා සෑහෙන ආර්ථිකයක් හදාගන්න හදාගෙන ඉඳලා ඉවරලා ඉන්නේ ඉදිරියට ඒක දිනු කරනවා වෙනුවට ඒක එතනින් නතර කරලා ආධ්‍යාත්මයට හරවන තැන මුළු රහත් මාර්ගයේම ඉතාමත්ම වැදගත් සංකීර්ණයක් උතන. අපි සාමාන්‍ය මහත්යාගේ පළවෙනි සම්මත කියන කන්ඩිෂන් කරුවට වැඩිය මේක මේක ෆීලිංග්ස් සෙකන්ඩ් සෙකන්ඩ් එකේ මේ එකකට අඩු කරන්න බෑ. එක එක ක්‍රයිටීරියන් එකකින් යන්නේ මේක ෆීලිංග්ස් විතරක් කියලා කියන්න බෑ. මම කියන්නේ මොස්ට් ඒ කියන්නේ ඉස්සෙල්ලා කියේදී අපිට ගන්න උනා ඒ කන්සෙප්ට්. ඒක ඒක හරියි. ඒක නිසා කෙනෙක් කියන නිසා පොතක් කියලා කියන නිසා දැන් මේකෙදි ප්‍රැක්ටිස් එක කරගන්නට පස්සේ you feel certain thing that is actually happening. Oh. That is it's, it's, it's you, you feel it and then you decide whether to drop the first segment and to continue with this and and this I think the second part is uh, like I mean, you can you can, you can basically feel that that, that you know it's it's, it's, it's truthful than. කියන්නේ බොක්කෙන් කියන එක තමයි. බොක්කේ බොක්කේ. අච්චරයි වචන. මේ බොක්කෙන් කරන්න ඕනේ දෙයක්. ඒ ගට් ෆීලිං එකෙන් යන්නේ. ගට් ෆීලිං එකේ යනකොට තව ගට් ෆීලිං එකේ යන්නේකේ දකපුවා මොන ත්‍රිල් එකක්ද කියලා හිතන්න. එච්චරයි. ඔච්චරයි කල්යනි මිත්‍යයි. එච්චරයි. ඒක ඒකට ඒ ගත් ෆීලිං එක ආවට පස්සේ මේ මං ඉස්සරහින් තව එකෙක් යනවා දකින්නකොට ආයේ නිවනක් මොකටද? ආයේ බුදුන් මොකටේ? හැමදාම මේ රිස්ක් එක රිස්ක් එක. නමුත් මං කියන්නේ පසුගිය අවුරුදු 30 තුල ඉස්සරහ යන මිනිස්සු පේන්න ඉන්නවනේ අපා. ඒ මම කරා බැක් වෙනවා ප්‍රශ්නේ. අපට කියන්න බෑ මම කියා. අපි අර ගොඩක් දැන් අපේ අපි දෙන වැලියු එක අනුව අර කන්ඩිෂන් කරපු සුක්මන් කියන වැලියු එක අනුව ඒක අතාරින්න එක වර්ඩ් දෙකෙන් ඉතරගෙන මම හිතන්නේ මං මං වගේ මිනිහෙක් පැත්තෙන් දිහා බලනකොට මං හිතන්නේ මේ පරිණාමයේ වෙද්දිත් ඔයගොල්ලෝ අඳුනන්නේ නැහැ. මේ පරිණාමය වෙන ඕගොල්ලෝ දන්නේ නැතුව ඕගොල්ලෝ තුල මේ අගයන් ආඩම්බර වෙනස්කමක් යනවා. ඒ ඕගොල්ලෝ දන්නේ නැති නිසා ඕගොල්ලෝ හිතනවා මම තාම හරි තීන්දුවක් ගත්තේ නැහැ. මගේ අතින් ගල් විසුදේ උනේ නැහැ කියලා. ඉතින් එතකොට නන්දාවාණිගේ දෙවෙනි සින්දුව තමයි මට කියන්නේ. <laughs> ඒකෙදී කියනවා පිප්පුණු මලේ රුව මල තනී දෝ මල කිදුවේ ඔබ හැඬරුව බලන් දෙපා. අපිට මෙච්චර සල්ලි හම්බ කරන්න දේවල් තියදී අපි නතර කළා මේ පැයක් සාකච්ඡා කරනවා කියන එක පොඩි සෙල්ලමක්ද කියලා හිතන්න. ඒක අපි අගය කරන්න දන්නේ නැත්නම් බුදුන්ට තේරෙනවා. බුදුන්ට තේරෙනවා මේ මිනිස්සුන්ට කීයක් වැඩ තියෙනවා. කොච්චර දුරින් ඉඳලා දැවිලා තියෙන්නේ. මේ කරන දේ කොච්චර පිපිච්ච මලක්ද? ඒ මලේ රුව ඒ මල දන්නේ නැහැ. ඔව් බුදුන්ට තේරෙනවා ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන මේ පොතේ මේ වගේ වටිනා දේශපාලන ආර්ථික සමාජික දේවලට සතුන් මරාන හොරකම් කරන ජඩ පරුසකම් කරගෙන යන ලෝකයේ යෝගාවචරයේ කේශියල් බහතපල සීලයක් වෙනුවෙන් සමාධියක් වෙනුවෙන් ප්‍රඥාවක් වෙනුවෙන් මිනිස්සුන්ගේ බැනුම් අහගෙන මෙහෙම යනකොට මේක නොදන්න ලෝකයා ඌට භාවනා පිස භාවනා පිසයි කියලා කියනවා. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා දුර සිට নমස්කාර කරන මෙවැනි කෙනෙකුට කෙලපිරිච්ච පටික්කමකට වරන් ගත්ත දුකේ සලකන්නේ නැහැ කියලා. මේ ලියන තියෙන 1945 55 මොකද ඒක මුළු ඇඟට කරට අරගෙන සිංහා ගල්ලෙන බින්දා අම්මා මේ උරට ගත්තා තාත් නංගි මේ උරට ගත්තා ශිෂ්ටාචාර වෙනුවෙන් කඩාගෙන ගියා ඒ තරම් ගමනක් යන යෝගාවදිරයට ආර්ථික ලෝකයේ අත්ත පහකම අයින් කිරිලක් නැහැ. දේශපාලන ලෝකයේ කිසිම තැනක් නැහැ. සමාජික ලෝකෙ කියන්නේ කිසිම සමාජ දේවයක් නොකරන ආත්මార్థකාමී ගෙවලේ කියන. නැහැ කිසි දෙයකට යන්නේ නැහැ, පිංගමකට යන්නේත් නැහැ, පිළික් කියන්නේ යන්නේත් නැහැ, කිසි දෙයක් නැහැ, තමන්ගේ දේ විතරක් කරගෙන ඉන්නවා කියන්නේ. ඉතින් දැනගත්තට පස්සේ මෙහෙම දෙයක් අපිට කරන්න තියෙන්නේ හොරෙන් ලව් ලෙටර් එකක් කියලා කියන්නේ මම ඔයාට ආදරෙයි. බේන්ද කරන්න එපා. අපි මේ ඔෆෙයාර් එක ගෙනිමු. කල්යාණ මිත්‍යා කියන්නේ උතන. කල්යාණ මිත්‍යා කියන්නේ කවදාකවත් ප්‍රසිද්ධියේ ප්‍රේමේ ප්‍රකාශ කරන්නේ පුළුවන් තරම් හැකි ප්‍රමාණය සමාජ නීති කඩා ගන්න නැතුව ලව් ලෙටර් එකකින්ම තමයි යන්නේ. පස්තරවලම ප්‍රසිද්ධ කරන්න යන්න බෑ. ඒකෝට ලෝකේ මහා උලකටපත් වෙනවා. මේක තමයි දිගටම තේරෙන්නේ කියලා තියෙනවා. තේරවාදී යට ගිහිල්ලා තියෙන්නේ ඔය පොතේ ලියවිච්ච මහා මහවංශ නෙවෙයි. ගුරුවගෙන් ගුරුවරයාට ගුරුවරගෙන් ගෝලයාට නියම් පෙකණි වලින් දෙන්නදී. පෙකණි වලින් දෙන්නදී යන්නේ මේ පිට වෙලා තියෙන ওই කොමියුනිකේෂන්. යට ගිහිල්ලා තියෙනවා ඒක එවැනි පරම්පරාවක් අවුරුදු 2600ක් එනකොට මොන සෙල්ලම් වෙන්නද කියලා. ගුරුවරෙන් ගෝලයට ගෝලයෙන් ගුරුවරට යනකොට මේ 2600 එනකොට බැට්මින්ටන් රිලේ එකේ බැට්මික වට ගන්න නැතුව පාස් කරලා තියෙනවා කියනකොට ඒක හිතන බුදුහාමුදුරන්ගේ අදිස්ථාන ශක්තිය නොතිබුණා නම් අපේ ශක්තිය වලින් කරන්න බෑ. අපිට කියන්න තියෙන්නේ මේ අදිස්ථාන ශක්තිය විසින් දැන් අපි මෙහෙවන්න පටන් ගන්න තියෙන්නේ. ආයේ පා තමන්ගේ සුදු අවශ්‍යතාවෙන් කතා කරා. ආයේ පා මට මේ දේ ඕනේ කරන්නේ. ආ දැන් වෙච්ච දේ කරපන්. ඒක තමයි සාධන කරන හොඳම දේ. උඹට කරන්න තියෙන හොඳම දේ. ඒකකොට අපිට තේරෙනවා අපි අර තතතාවයට වැටෙනවා. ඒ ධර්ම නියාමයට වැටෙනවා. ඉතින් වැටිච්ච මනුස්සයාට මුල් කාලේ තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැති අය ඉන්නේ සාමාන්‍ය සමාජික ආර්ථික දේශපාලන ලෝකේ ඒ කට්ටිය කොනහන. මං හිතන්නේ කොනහනේ එකම දිනේ ලක්ෂණ. කිනුනේ නැත්තම් කිසි ජොලියක් නැහැ. කෙනෙහෙන්න මොනේ හැබැයි ලස්සන වැඩි කෙනෙහෙන්නේ අන්‍යාගමිකයෙක් නෙවෙයි කිට්ටුම වන්තියි. ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ කියලා සිංහ බාව කියන්නේ ඌටම තමයි පුළන්නේ තාත්තට විත්‍යයි. සිංහයාගේ පුතා තමයි දන්නේ සිංහයාට බය නැතුව කියලා ගහන්නේ නිසා අපිට ගහන්නේ කිට්ටුම අන්තේ තමයි. හැබැයි මේ අනුකම්පාවක් කියලා කරන්නේ. කියන්නේ අනේ මේ මිනිස්යාට ඔළුව නරක් කියලා මෙච්චර පාඩම් කරද්දි තියෙද්දි ඔක්කොම කීදී භාවනා කර කර ඉන්නවා. ඉතින් එයා වලක් කළා කඩලා දෙන්නේ කියලා අපිටත් ඇවිල්ලා කියනවා. ඒක කෙරෙන්නේ කිට්ටුවන්ට. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ නිකන් කාටවත් හරි දෙන්න නැති විදිහට ප්‍රේමතෝ ජායති සෝකෝ. අපි යමෙකුට ප්‍රේම කරා නම් එතනින් තමයි සෝකේ එන්නේ. අපිට ප්‍රේම නොකරපු මධ්‍යම ලෝකයෙන් කවදාකවත් අපිට දුකක් එන්නේ. ඒක දැනගත්තට පස්සේ සත්‍ය කියන්නේ මේ තරම්ම සංකීර්ණ දෙයක්. දැන් අවබෝධ කළ හැක්කා තර්කිමුත් අවබෝධ කළ හැකි භාවනාවත් අවබෝධ කළ හැකි කරපු ඇත්තොත් යම් ප්‍රමාණයකට සුළු ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා කියන්න තියෙන්නේ මේ වගේ chance එකක් ආය කවදයිද? ලෙඩ වුණාට පස්සේ මේක කරන්න පුළුවන් වෙයිද? වයසට ගියාට පස්සේ කරන්න පුළුවන් වෙයිද? excuses මොකුත් නැහැ. හම්බෙච්ච වෙලාවේදී රග ගේම් එක නම්. බෝලේ පාස් කිරුවොත් පාස් කරන්න වෙන්නේ පස්සට ඩෑෂ් තුන තමයි. ඒ රග කියනකොට කියන්නේත් මේ බාධා බින්දගෙන යනවත් මොකද්ද කියන වචනයක් නෝ මේ අයත්තක් තියෙන්නේ මේකෙදී බෝලේ පාස් කරන්න එපා පාස් කරුත් පාස් කරන්න ඉන්න පස්ස. හොඳම දේ තමයි මුළු ටීම් එකම ඉන්නේ ටැකල් කරන්න කියලා දැනගන්න ඕනේ. ආය රොම්බකට රිවර්ට් උනත් කඩාගෙන යන එකයි තියෙන්නේ. ඒක ලිල්ල ගිල්ල වැටුණත් හති වැටලා හරි වැටෙන්නේ Tamanට වැඩි හොඳ කල්යාණ මිත්‍රෙක් ඔඩොක්කට වැටෙනවා. නිසා මලේ සුවඳ මලමයි මලේ ලස්සන මලට තේරෙන්නේ නැති වුණාට මල් දකින්න ඇත්තෝ ලෝකේ කොච්චර දෝ ඉන්නවා. ඒ ඇත්තෝ ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මේ ස්තුති කතා කරලා බුද්ධි දීලා ආරම්භණ කරන්න යන්නේ. මොකද ඒත්තගේ ආශිර්වාදයේ දික්කටම කියනවා අපිට කරන්න තියෙන්නේ අපේක හලහපන්න නැතුව හෙට්ටු කරන්න නැතුව පුළුවන් තරම් මුල්ම කොටස කීටි වල කලවම්ම නැති කොටස බුද්ධ පූජාව තියාගෙන මේකයි යන්නේ. මේක ප්‍රශ්න කියලා. පින්න ස්වාමීන් වහන්සේ මා දිනපතා ආනාපානසති භාවනාවේ යෙදෙන්නේ භාවනාදී හුස්ම නාසයේ ගැටීම නොදැනී ගිය පසු එම දැනීම චිත්ත සංකාර ලෙස දැනෙන අයුරු බලා සිටිමි. එය දේශ බලා සිටන විට එම දැනීම ඊතා සීමිත උපේක්ෂාවෙන් තිබුණු සිපෙනි. එම දැනීම දැනෙන විට සිරුර හිරිවැටි යනු දැනී, ඉන්පසු ආලෝකයක් මත සිටිනාසේ දැනී, හුස්ම දැනෙනවා නොදැනෙනවාසේ දැනී. එසේ බලා සිටීමේදී ශරීරයේ බැලුමක් සිපින්බියන පිම්බී ඒ තුළ සියුම් අංශු විසිරී ඇතිසේ දැනේ. එම අංශුල කම්පන චංචල ගති දැනෙන අයුරු නොදැනී යන අයුරු බලා සිටීමේදී දිනක් සිරුර දිග හැරෙනවාක් මෙන් දැනුනි. එසේ තනින් තන දිග හැරී දික්වි එසවියන් ලෙස දැනුනි. ඉන්පසු ඒ පහතට එන්නා ලෙස දැනුනි. මොහොතකින් සියල්ල නිශ්චල වී අලුපාට ආලෝකයක් ඉදිරියට දිස්විය. නැවත භාවනාව වැඩි භාවනාවට වාඩි විට ආලෝක తත්වේ නැවත පැමිණ සිරුර ඊතා සාහල්ලි වී කම්පන චංචල තත්ත්වය ඇතිවේ. මේ අවස්ථාව පහදා දෙනමින් ඊටා කවුරේ ඉලා සිටිමි. මේකේ මේ ගත කරන අවස්ථාවේදී මට පේනවා මේ ලියුම ලියන කෙනාට මේක නේද සැකයක්වත් එහෙම නැතුව මේක බයක්වත් නැත්තේ නෑ මේ මම හොඳයිද කියලා කට්ටි ඉස්සරහ කියන්න කියනා වගේ කතාවක් මට කියනවා. එහෙම දන්නේ ලියුම ලියලා කියන්නේ. කොහොම හරි ලියුමේ නැහැ කිසිම සැකයක් උපදවලා ඒක තමයි මම හිතනවා ලොකුම ලාභේ. ඒ නිසා මේක නැවත නැවතත් වෙනකොට Tamanටම හොඳට සත්‍ය වැඩි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙකුට කිව්වේ යම් දවසක නම් මේ අවබෝධය පහළ වුණේ ඒ අවබෝධය පහළ වෙන්න ඉස්සෙල්ලා භාවනාවට Taman කොහොමද ලකලෑස්ති වුණේ කියලා ඒ ලකලෑස්ති වීම හැමදාම සපයක්. ඒකට කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගායියෝති කියලා සමාධියක් ඇති වෙච්ච වෙලාවේදී හරිය සමාධියට ඉස්සරලා මේ වෙන හැටියක් තියෙනවානේ. කය කොහොමද වැඩ කරේ? හිත කොහොමද තිබුණේ කියලා ඊට පස්සේ ඒ தত্ত্ব නැවත නැවත නැවත සපයා දෙනකොට මේ தત્ත්වය අත් දකින්න වාර වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තේරෙනවා මේ ඉන්නේ Tamanගේ හැබෑ නිවහනේ මේ භාවනාවෙන් පිටගත කරනවා කියලා කියන්නේ නන්නතර. අන්න ඒ තරමටම මේක දිනු කරන්න මේක සෙකන්ඩ් නේචර් එක වෙන්න. ඒ සඳහා ජීවිත යුතු සප්පාය කර්ම සැලසීම තමයි අපේ සාමාන්‍ය බුද්ධිය කියන්නේ. අපේ සාමාන්‍ය බුද්ධිය නම් මේක නැවත නැවත කරන්න මේකට ලස්සන උපමාවක් සර්වඥාන්සේගේ උපමාවක් තමයි මේ සමාධිස්ස නිමිත්තක් ගායෝති කියන එක කරන්නේ පියාකුස්සෙක් උගුරක් ගොදුරක් දැහැගන්න වෙලාවේ ඒ පියාකුස්ස කරන්නේ ගොදුර දැහැගන්න ඉස්සෙල්ලා හැංගිලා ඒ ගොදුරු කරන සතා දිහා ඒ සතාට අහුවෙන්නේ නැතුව පුළුවන් තරම් වෙලා බලන්න. ඉඳලා ඉඳලා ඉඳලා ඒ කණ්ඩායමේ ඊටාම දුර්වලයි අල්ලගන්න. දුර්වල හිතින් සැලසුම් කරගන්නවා මෙයා තමයි. ඒකල ඉරියව්වේ බලන් ඉන්නව තමන්ට වඩාත්ම වාසිදායක අවස්ථාව වෙනකොට අර ඉන්න තැනින් විදින්නේ හරියටම අර ගොදුර බාලා ගහලා ගහපු ගමන් උස්සගෙන යනවා. ඉතින් සර්වඥාන්සේ කියන දේ හැම එකම අරුවෙන්නේ නැහැ. අපි හිතන්නේ කියලා පියාකුස බලබලා ඉඳලා සතු කණ්ඩායමේ දුර්වලම දිහා කලසු කරන ගිල යා ඊගහ වගේ යනවා ගහපු ගමන් සතා ගහ ගන්නවා දැහ ගන්නවා කවුරු හරි දැහගෙන එහෙමම හැකි ඉක්මනට අහසට යනවා මොකද අනිත් සතු සේරම පෙරලි කරන්න පටන් ගන්නවා සනුවරේ කට්ටිය පෙරලි කරනවා ඒ පෙරලි කරන වෙලාවේ උකුසට හරහට යන්න ගියොත් හරි අවාසි උකුසට ඕනේ ඒ වෙලාවේ පුළුවන් තරම් ඉක්මනට අහසට විදින්න ඉහළට යන්න යන්න උකුසට ලාභයි පහතට එන්න එන්න සනුවරයට ලාභයි. ඒක උකුස දන්න නිසා උගුර ඔළුව ගොදුර දැහැගෙන පුළුවන් තරම් උඩට ගියාට පස්සේ යාට මේ වෙලාවක තේරෙනවා දැන් මගේ අතේ. එතකොට මිනිහ හැරිලා බලනවලු මම කොතනද හිටියේ ගොදුර කොතන තිබුණේ කොහොමද මම මේ දක්ෂකම කරගන්නේ අර ගොදුර අරගෙන ඉහළට යන ගමන් හරලා බලන බැල්ම වගේ කියලා කියනවා සමාධිශ්‍රිත නිමිත්තක් ගායෝටි ඒක ඊදාගසට පාඩමකට ගන්න. ඒකේ සමාධිය හරියන වෙලා අඩුයි. හරියන බව තමයි තේරෙනවා නම් ඒ හරියන දවසට මේ වෙච්ච හැටි කියනවානේ. උදාහරණයක් වශයෙන් හොඳට සක්මන් කරලාද වාඩිනේ නෑවට පස්සේද කෑවට පස්සේද බණක් ඇහුවට පස්සේද මොකේද උනේ? ආනේ තත්ත පුළුවන් තරම් සපේලා දීන්න කියනවා විපස්සනා අනුග්‍රහය. විපස්සනා වැඩෙන අනුග්‍රහ කරනවා. ඒක නැවත නැවත අත්දැකීම එනකොට සැකපුදු නැති වෙලා මේක මට නැවත නැවත යන්න පුළුවන් මගේ උරුමය. මට බුද්ධියක් කියලා තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ කියන මේ මොකද්ද මේ தත්ත්ව කියනක පවා තමයි තේරෙන්න පටන් කෙසේ නමුත් මේ පිළිදි තියෙන්නේ අර විපස්සනා විදි සම්මුති සත්‍යයේ ඉඳලා වරින් වර වරින් වර හිත පරමාර්ථ පැත්තට යනවා ආය මේ පැත්තට එනවා ආය මේ පැත්තට යනවා ආය මේ පැත්තට යන නිසා දෙතෑවර වෙච්ච හිතක් හැබැයි මෙතෙක් නොගිය ගැඹුරකට යන්න උත්සාහ කරනවා. හැමදාම ඊට ගියාට වැඩිය පොඩ්ඩක් ගැඹුරට ගිහලා ආයෙ. ඊගොල්ලෝ ඊට වැඩිය පොඩ්ඩක් ගැඹුරට ගිහලා ආයෙ. කොහොම මේ යන්න යන්න යන්න ඒ පාර මගතට අහහා ගිය පාර මගතට අහන්න තු කිලිම යන්න පුළුවන් තරමට විශ්වාස වීම තමයි අපි ප්‍රත්‍යක්ෂ ඥානය කියලා සඳහන් කරන්නේ. Taman තුලින් මේක දිනු කරා. ඒ නිසාකට කියන්නේ ආශේවන ප්‍රත්‍ය කියලා. ඒ නිසා කියනවා සමත භාවනාවේදී මෙතෙන්ට එනකොට ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා ඒක රසතා තදුපක විරිය වාහනතා ආශීවනතා කියලා කර්ම හතරක් ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා මෙවැනි තත්වයකට එනකොට ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය කියලා කියන්නේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක සමබර වෙන්න ඕනේ වීර්යයි සමාධියයි දෙක සමබර වෙන්න ඕනේ සතිය ඔක්කොටම උඩින් මේ සිද්ධිය බලන තැනට එන්න ඕනේ මේ වගේ මේ හැම ඉන්ද්‍රියක්ම එකම කෘත්‍යයට මේ දස දිශාවට යොමු කි පස්ලියාතෝ මිච්ච ශක්ති පහ එකාග එක ඒකගත වෙනවා. ඒකට කියන්නේ ඒක රස මේ වෙලාවේදී ප්‍රයත්නේ අතහරින්න. වීර්ය කිදිල්ල නතර කරන්න. පොරකන්න යන්නේ නරකයි. ඒක හරියට මේ අපි වාහනයක ගියර් එක දාන්න ඉස්සෙල්ලා හොඳට ගෑස් ටිකක් දීලා එන්ජින් එක රේස් කරලා එන්ජින් එක ස්ලෝ වෙද්දී තමයි ක්ලච් එක අම්ම ගන්න. එතකොට රේස් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි හයි ගියර් එකට වැටුණාට පස්සේ ඒක සින්ක්‍රොනයිස් වුණාට පස්සේ තමයි ආයේ ගෑස් දෙන්නේ. ගෑස් දෙද්දි බෑ සින්ක්‍රොනයිස්. ඒ නිසා එතනදී ගෑස් අඩු කරන්න. පෙට්‍රල් අඩු කරන්න. මෙන්න මේ නිසා මේ වැඩේ වෙනකොට භාවනාවට ඉඳ තියලා පස්සට එන ගතියක් තියෙනවා. ඒකට කියනවා තදුපක විරිය වහනතා කියලා අවශ්‍ය වීර්ය ප්‍රමාණය ඉන්ජෙක්ට් කරන ප්‍රමාණය අඩු කිරීමේ දක්ෂතාවය. ඒක පොතක ලියන්න. ඒක හරියට කියනවා නම් කන්දක සෙනගක් දාහන වාහනේ යනකොට කොතනදීද ගියරක මාරු කරන්න කියලා පොත දෙනකොට හෑන්ඩ්බුක් එකේ ලියන්න. කිසිම ඉංජිනේර කෙනෙකුට ඒ ටික හෑන්ඩ්බුක් කරන්න බෑ. හැබැයි වැද්දගත්ම දෙයක්. නැත්තම් නොක් කරනවා එන්ජින් එක නැත්තම් ඉග්නිෂන් ගන්න. එතකොට ඩ්‍රයිවර් හරි. නමුත් ඩ්‍රයිවර් කියලා කෙනෙක් ඉංජිනේර කෙනෙක් නෙවෙයි. වාහනේ අතගාලා අතගාලා දන්නවා මේ මැෂින් එක මෙතෙන් යනකම් තර්ඩ් එකේ පුළුවන් ඊට පස්සේ සෙකන්ඩ් එකට දාන්න. ඒක තීන්දුව කරන්න යා නතර කරලා ටෙලිෆෝන් කරලා ඉංජිනේරකින් කතා කරලා සෙකන්ඩ් එක දාන්න ගියේ ඒක වෙන්නේ. ඒ වගේ එතෙන්ජර ගෑස් දෙන ප්‍රමාණය වීරියේ හරි ලස්සන సౌందర్యාත්මක පදමක් තියෙනවා. ඒක ආවට පස්සේ ආශේවනය කරන්න කියනවා හැකිතාක් ඒක වෙන්න අරින්නේ. වෙනකොට වෙනකොට Tamanne තේරෙනවා මේ කිසිම ලෝකේ තියෙන විශේෂක නැති පුදුම සින්ක්‍රොනයිසින්. පුදුම ගැළපීමක් මෙතන කියනවා. ඒක හරීම අදිෂ්ඨාන ශක්ති වඩන සුළුයි. නිර්මාණශීලීත්වයේ වඩන සුළුයි. තව ගාණක් භාවනා පරියන්ක වලට ධෛර්යය දෙනවා. ඉතින් ඒක කරනකොට මේ පුද්ගලයා තුළ සද්ධාව ඕකප්පන සද්ධාහ බවටපත් වෙනවා. සාද සද්ධාව ඕකප්පන සද්ධාහ බවටපත් වෙනවා. වීරිය ආරම්භ වීර්ය පග්ගහිත වීර්යයක් බවටපත් වෙනවා. සතිය සුපකිට්ඨිත සතියක් බාටපත් වෙනවා. සමාධිය උපචාර සමාධියේ ඉඳලා අර්පණ සමාධියට යන්න ලෑස්ති වෙනවා. ප්‍රඥාවේදී විපස්සනා ඥානයකට සූදානම්. ඒක නිකන් හරි පෙරලි අවස්ථාවක්. නමුත් මම උත්සාහ කරන්නේ පුළුවන් තරම් වචන වලට උත්සාහ කරන්න මේ වචන වලින් උත්සාහ කරන්න බැරි පුද්ගලයාගේ වෙනසක්. නිකන් සති කැලහලන්න වගේ වෙනසක් ඇති වෙනවා. ඒකේ හොඳ මම කියන්නේ සංදිස්ථානයක් තමයි මේ උත්සාහ කරලා කියන්නේ කියන්නේ ඒක නිසා මේ මේ වෙලාවට ගුරුවරයෙක් හිටියොත් නම් බොහොම හොඳයි. නැති වුණත් ආශේවන ප්‍රත්‍ය තියෙනවා නැවත නැවත කරන්න පුළුවන්කමක් තියෙනවා මේ தත්ත්වය Tamange වශීභාවයකට ගන්න පුළුවන් අධ්‍යාත්ම ගන්න. දැන් කාලසටහන වෙලාව හැටියට වෙලාව හරි. ප්‍රත්‍යක්ෂ ඒ සිවන් පස්සේ කරන්නේ කියන්නේ ක්ලාස් කරන ජීන් කියලා ඒක ඒක උගාවක් කෙනෙක් එක එක පැතිවල විස්තර කරලා තියෙනවා. ඔය හිප්නොටයිස් කරනකොටත් එක පැත්තකින් යනවා. ඒකෙන් සද්ද රූප ගන්ධ රස ඔක්කොගෙමත් තියෙනවා ඉන්ද්‍රියන්නම් සම්බන්ධ නැති මැදට එන ගතිය. සාසනයේ සමාහලට සඳහන් කරලා තියෙනවා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා විද්‍යාන් හා සම්බන්ධ නැති විඥානයේ කලෙක්ටඩ් මැද තත්වයක්. ඒකෙදි මේ වෙස්ට් එකත් අල්ලලා නැතුව නෙවෙයි. වෙස්ට් එකෙත් මේක කියවිලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට මේ සඳහා යන්න තියෙන ethics ටික කියන්නේ සදාචාරාත්මක ගුණ කවදාකවත් ගරුවේ. සලකලා නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ඒක රිපීට් කරන්න ගන්න. හැබැයි අත්දකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක නැවත කරන හැටිය සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් පෙන්නලා තියෙනවා. අපේ හිත ස්වභාවයෙන් බහිරවයි. දැන් මේ කියන්නේ අන්තරාවර්ති වුණා විතරක් නෙවෙයි සෑහෙන දුරට මැදට ගිහිලා. බාහිරට ගියේ ඉතින් මැදට ගියාම ඉඳුරන් හා සම්බන්ධ කනෙක්ෂන් ඔක්කොම යනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඇහ කන දිවනාශය නැතුව හිත ඇතුළට නැමෙනවා. ඇතුළට නැමිලා මැදට යන්න යන්න යන්න පේනවා. මැදට ගියාට පස්සේ පර්සනැලිටි එකක් නැහැ. ඒක තියෙන කාටත් පොදු මනසක්. කියන්නේ මානව මනස. ඒ නිසා හැම කෙනෙක්ම භාවනාවෙන් අඳුරගන්නේ Tamange මනස නෙවෙයි පිටලෙල්ලේ නම් Tamange මනස මැදට යනකොට මානව මනස තමයි තියෙන්නේ. නිසා ලවමන අත්දැකීම මානවයට ලැබෙනවා. ඒකයි sannivedanaye හරි වැදගත් වෙන ආකාරයට කියනකොට මේ මනස දන්නවා මෙයා ගිහිලා කතා කරන්නේ කියලා. ඒකද ඒක මානව ප්‍රභාවයක් බාටපත් වෙන නිසා අපි කරන්නේ ආත්මාර්ථකාමී වැඩක් කියලා කිව්වට භවනා කරනකොට එන ভাইබ්‍රේෂන් එක ඒක පොදුට. ඒක මානවයට යනවා. ඒ ඇතුළට යෑම තමයි කියන්නේ. මම ওই කියන concept එක නම් මම කියවලා නැහැ. Jadi lantas kemudian bahas lantas mana manusia dan tubuh kanker, malam. Sekarang ada yang yang kurang. Ini sekarang kurang. ඒ කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරලා පස්සේ දේශනා කිරීමේ උපමා අලංකාර ගොඩක් ගත්තනේ. ඒ උපමා අලංකාර මානවයට පොදු දේවල්. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මුයි ඊට පස්සේ ආපු මේ කාල් ජුන් ගොඩාක් දිනු කරා මේ මිනිස්සයා කතා කරන සංඥා මාර්ගේ ඒ සංඥා වලට ගන්නේ ඒ ජීන්ස් වලින් එන ආකිටයිට් තමයි ඒකේ අවුරුදු 40000 න් ඉතිහාසය තියෙනවා ඒ නිසා අපිට එක පහට එක බ්ලින්ක් එකක් කියලා ආවට පස්සේ අපිට හිතෙනවා කොහෙන්ද මේක කනෙක් උනේ කියලා. ඒ මොකද අපි දන්නේ නැහැ මේ මේ ශරීරය කියලා කියන්නේ පරිණාමයේ ප්‍රතිඵලයක් මිස මගේ එකක් නෙවෙයි. හැම අංශයකම ශරීරයට මොලයක් තියෙනවා වගේ හැම සෛලයකටම න්‍යෂ්ටියක් තියෙනවා න්‍යෂ්ටිය හැම එකකම RNA DNA තියෙනවා RNA DNA ඇනලයිස් කරලා බැලුවොත් කිසිම සතෙකුගේ මිනිස්සෙගේ 100.02ක් කර සියල්ල සමානයි අපේ RNA DNA ඇනලයිස් කරලා බැලුවොත් 100.2ක් කර අපේ අතර සියල්ල සමානයි ওই 100.2ට තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කියන්නේ අපි රණ්ඩු කරන්නේ වෙනස් නම් ඕක. පොදු සමාන ගන්න වැළුවොත් 98කට 99.9 ගාන සමාන ගති තියෙන. ඒක නිසා අපි ওই පිටින් දකින්න වෙනස්කම් එතන නැහැ. අපි අර පිටම ලෙල්ලේ උපක්ලේශ හරි තියෙනවා දශම දෙකේ වෙනස්කම්. හරි විචිත්‍රයි ඒක නිසා පුතඥයි. ඒක පිටුමට අපි ඇතුළට ගියොත් කොලෙක්ටිව් අන්කොන්ෂස් එකට ගියොත් ඒක ඉතින් අර පුදුමාකාර දැනුම් සම්භාරයක්, පුදුමාකාර අත්දැකීම් සම්භාරයක්. කියලා නිම කරන්න බෑ අපිට හම්බෙන බූදලේ. ඒක කියන්නේ ආකාශික ලයිට් ලයිට් කියලා ඔක්කොම තියෙනවා. එක එක විශ්වවිද්‍යාල වලින් අරෙන් මේ දෙනේව නෙවෙයි ඇතුළට ගිහලා බලනකොට සම්පූර්ණ මානවයට අයිති නමුත් ඒක යන්න වෙලාවක් නෑ අපිට මේ බාහිරේ ව්‍යාපෘත වෙලා ගත කරනවා වෙයි. රූප බලන්න සද්ද අහන්න තියෙන ආශාව නිසා අපිට ඇතුළට යන්න වෙලාවක් නෑ. ඉතින් ගිය දවසකට තියෙනවා අනේ මෙතෙක් කල් අපි මොනවද මේ කරේ? ඒ වෙනුවට අපිට මේක යන්න උනා නම් කොච්චර ලේසිද? එතකොට පුළුල් වශයෙන් මානවය තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ මනස කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඇයි මම මේ මේ තත්ත්වයටදී පිස්සු කෙලිය කියලා තේරුම් ගන්න පුළුවන්. ඇයි මේ මනස පිස්සු කෙලින්නේ කියලා ඕනම කෙනෙක් පිස්සු කෙලින කාදාකත් තරහයි. මේ මනුස්සයයි තත්ත්වයට ප්‍රවණම් කරනවා. මමත් උතන හිතන ඕක කරනවා. ඉතින් මට කියන දෛත්‍ය වාසනාව කයාට විරුද්ධව නඩු කියනවා. තීන්දුව කරන්න ඇසියුම් කරන්න බෑනේ. මම නඩුකාරයා එයා විත්තිකාරයා කියලා. ඇසියුම් කරන ශක්තියක් එන්නේ නැහැ කොලෙක්ටිව් අන්කොන්ෂස්. යා මගේ ඒ කියන්නේ කොටිම කියනවා නම් ඒ මනුස්සයා වැරදි කරපු එකට මමයි වග කියන්නේ. ඕනම කෙනෙක් වැරද්දක් කරුවා නම් ඒ වැරද්දට මම වග කියලා ඒක හදනවා මිස දඬුවම් කිරීමේ ශක්තියක් මට ඒකෙදී අර විපස්සනා කරලා ගෝයන්කා සිස්ටම් එකේ ඉන්දියාවේ උගක් යන එකට ඩ්‍රග් ඇඩික්ටඩ් මිනිස්සු මුස්ලිම් මිනිස්සු අර මේ විපස්සනා කරලා. සේවකක් කිරුවට පස්සේ මිනිස්සේ කිව්වලු යම් ප්‍රශ්නයක් ලෝකෙ කියනවා උග්‍රයි විසඳුමක්ම නැහැ. හරිම තීරණාත්මකයි කියලා ඒ ප්‍රශ්නේ උඹම කරපු එකක්. ඒකයි උඹට ඒ විදිහට උග්‍රව වැටෙන්නේ උඹ වගේ කියන්නේ. අපි හිතන්නේ මේකට උත්තර නෑ අම්මෝ මේක මේ ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරන්න ඕනේ CIA එකට බාර දෙන්න ඕනේ අනම්ම නෑ නෙවෙයි. ඒකට උඹයි වගේ කියන්නේ මේකයි මට මේ ප්‍රශ්නේ අදාළ වුනේ. වටනා කළ බලපන් සෝස් එක තියෙන උඹලම. ඒකට බලනකොට ඉතින් අපි කොච්චර අනුකරණ වැඩි වලට අපි වග වෙන්න වෙනවද කියන්නේ. එයායි වැරද්ද කරන්නේ මම නිසා. අපිට කරන්න තියෙන හැකි කියා ක්‍රමයකින් වංශානුකම්පා කරලා ඒ වැරද්ද බෙදා හදාගෙන ওই සත්‍යයට නම් මාත්‍ර වැඩි කරනවා කියලා අනුකම්පා කරන්න ගියාම හරි ඒ බුදුම ස්වාමීන් වහන්සේක කියලා තියෙන ප්‍රශ්නයක් ඇති වෙච්චාම පවුලේ සමාජිකයෙක් කරපු ප්‍රශ්නයක් කියලා හිතලා විසඳන්න හදනවා මිසක් අයින් කරන්න හිතන්න එපා. ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ විසඳනකොට මේ පවුල ඇතුළේ ප්‍රශ්නයක් කරනකොට තාත්තා විසඳනකොට එකෙක් මරන්න තීන්දුව කරන්නේ නැහැ. අනික කට්ටිය තුල හදා මේක වැරද්ද හැබැයි. ඒ මොකද මේ අපේ පවුලිනකොට අපි වගේ කියන්න ඕනේ අපේ ප්‍රශ්න. අන්න වගේ මානවයාගේ හැම ප්‍රශ්නයක්ම කෙනෙක් පුද්ගලිකව හෝ සමාජ වශයෙන් මේක මම නිසයි මේක වෙලා තියෙන්නේ මම වග වෙන්න ඕනේ කිව්වොත් අපි බලන්නේ ඒක මත්තට ඇති නොවීම සඳහා කළ හැකි. එමුතු මියා කපලා මියා වෙනස් කරලා ඒකෙන් වෙන තව නාස්තිය. උතර යුනිවර්සල් අන්කොන්ෂස් එකට ගියාම ප්‍රමාණ උත්තර ගොඩක් අපි ඉන්නේ. අප්‍රමාණ තොරතුරු ගොඩක අපි ඉන්නේ නැත්නම් අප්‍රමාණ ප්‍රභව ගොඩක පින් ගොඩක ඉන්නේ ඒක දන්නේ නැතුව අපි පිටපැත්ත බල බලා ඉන්න එකයි තියෙන ඒක දෝෂේ 6යි වෙලා. ඒක නිසා මේ ගම්බර සම්පූර්ණ ඉවර කරන සුභාසන. මිනිස්සු පවාරණය කරලා මේක පින්පමනවලා වැඩි කරනවා. මම දක්වලා කතා කරනවා.